වැඩ ඉන්න කාලේ සිද්ධ වෙච්ච දෙයක් වුණාට අද අපට ලංකාවේ හිටියත් යම් යම් ප්‍රමාණයකට ජීවිතයට අදාළයි විශේෂයෙන්ම කැපකිරීම කරලා දානමාන කටයුතු කරලා ආධ්‍යාත්මයක් ආගමානුකූල ජීවිතයක් හදාන යන කෙනෙකුට සමහර විටක මතුවෙන්න පුළුවන් දුෂ්කර ප්‍රශ්නයක්. ඒ වගේ වෙනකොට අපි මේ වෙච්ච සිද්ධියෙන් පාඩමක් අරගෙන කොහොමද එහෙම නොවීමකට කටයුතු කරන්නේ කියන අදහස අතින් මේක ජීවිතයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ මොකද මේ සූත්‍රයට සම්බන්ධ වෙච්ච මේ අස්සජි ස්වාමීන් වහන්සේ බණ භාවනා කරපු පැවිදි වෙච්ච ඒ වගේම සාර්ථකව ඒ බණ භාවනාවෙන් පරෝජන ගත්ත කෙනෙක්. එසේ නමුත් ඒ ස්වාමීන් වහන්සේට මේ මරණ අවස්ථාව වෙනකොට ඒ භාවනාවෙන් නැත්නම් ඒ සමාධියෙන් අවශ්‍ය බලාපොරොත්තු වෙන එතෙන්පත්කම ඒ හිතේ නිසක බව වෙනුවට කුකුසක් පහළ වුණා විපිලිසරකමක් පහළ වුණා පහළ වුණාට පස්සේ මේ මරණ මොහොතදී මම පිළිහෙනවදෝ කියන සැකේ පහළ වුණා. ඉතින් එතකොට තියෙන්නේ හරි අසරණ ගතියක් අනාථ ගතියක් ඉතින් මේ වෙලාවේදී සරණ පිනිස සරුවච්චන් වහන්සේට ආරාධනා කරලා පණිඩයක් ඇරියා මෙහෙමයි මට පිරිහෙනවා දෝ කියලා සැකයක් පහළ වුණා ඒක මේ මරණාසන්න වෙනකොට හොඳ දෙයක් නෙවෙයිනේ ඉතින් සරුවච්චන් වහන්සේ මේ වෙලාවේදී වැඩම කරලා හරියට දරුවෙක් බලන් ආපු තාත්තා කෙනෙක් වගේ මේ තියෙන தත්ත්වය දරා ගන්න පුළුවන්ද ඉවසා ගන්න පුළුවන්ද හිත සැක නැතුව කුකුස් නැතුව පවතිනවාද කියලා ප්‍රශ්න කරනවා. එතකොට හරියටම අසේජි ස්වාංශ කියනවා දරන්නත් බෑ ඉවසන්නත් බෑ හිත සැකයෙන් කුකුසෙන් පිරීලයි කියලා. ඊටෙන්දි පේනවා ඒ ස්වාමීන් වහන්සේගේ ඒ අවස්ථාවේ තිබෙන මානසික தත්ත්වේ. ඉතින් ඒක නැති කිරීම සඳහා නැත්නම් මේ අවධානය හරි සෞඛ්‍ය සම්පන්න නැත්තම් <clears throat> සම්මා දිට්ඨි පැත්තට යොමු කිරීමට සරුවචනාංශය අහනවා මොකද අස්සජී සීලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඒතකොට කියනවා නෑ ස්වාංශ මගේ සීලේ කැඩලා මොකක්වත් නෑ. සීලය පිළිබඳ මට සැකයක් නෑ. ඒකට කියනවා සීලය කැඩලා නැත්තම් මොනවටද සැක කරන්නේ? මොනවටද කුකුස් කරන්නේ? ඒතකොට කියනවා ස්වාමීන් වහන්සේ මම ඉස්සර භාවනා කරනකොට මෙන්න මේ මේ විදිහේ ගැඹුරු සමාධි වලට ගියා. ඒ සමාධියට ගියාම මට ඔය ලාභ, පාඩු, යස, අයස, දුක, සැප ඒ කිසි දෙයක් ආවට මට ප්‍රශ්නයක් නෑ මට ඒ සමාධියේදී සෑහෙන දරා කියා ගන්න පුළුවන් ගතියක් තිබුණා. දැන් ස්වාමීන් වහන්සේ මේ ඉන්න තක්කමුක්කු අවස්ථාවේදී මට සමාධියට යන්න බෑ. ඒ නිසා මට පිරිහිමත් වූ කියලා සැකයක් ආවයි කියලා. ඉතින් එතකොට සරුවත් යනන්සේ හරියටම ඇහි තිබුණු රොඩක් පිඹලා ඉන්නා වගේ නැත්නම් ඇඟට ඇච්ච උලක් අයින් කරනවා වගේ අහන ආස්සජී මේ අනිකුත් ශ්‍රමණ බ්‍රාහ්මණය වාගේ ඔබත් මේ සමාධියම සාරය කරගෙන සමාධියම මේ අවසාන ඵලයේ කරගෙන ඉන්න කෙනෙක්ද කියලා. යම් කිසි කෙනෙක් සමාධිය නම් අවසාන ඵලයේ කරගන්නේ සමාධිය නම් සාරය කරගන්නේ සමාධිය නැති උනොට පිරිනව. පිරිනව කියලා සැක හිතනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඉඟියක් දෙනවා මේ සම්බුද්ධ ශාසනයේ නෛර්යානික සී සද්ධර්මයේ හසුරුනකොට අපි සමාධිය සාරය කරගෙන නෙමෙයි ගත කරන්නේ සමාධිය සාමාන්‍ය කරගෙන නෙමෙයි ගත කරන්නේ ඊට වැඩිය වටිනවා සීලේ පදනම් කරන එක කියලා. ඒ මොකද තවත් කීප පොලක සරුවචනාංශයේ මේ සීලේ සහ ප්‍රඥාව දෙක අතර තියෙන සම්බන්ධතාවය පෙන්ලා දීලා තිනවා සීලවතෝ පඤ්ඤා පඤ්ඤාවතෝ සීලං නත්ති පඤ්ඤං නත්ති සීලං මේ විදිහට සිල්වතාටමයි ප්‍රඥාව ලෝකේ තියෙන්නේ ප්‍රඥාවන්තයාට පමණ සිල් ලකින්න පුළුවන්. යම් කෙනෙක් ළඟ සීලේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ මනුස්සයා ප්‍රඥාවන්තයෙක් නෙවෙයි නිසා ප්‍රඥාව සහ සීලය දෙක තමයි ලෝකයේ අග්‍රම ධර්ම දෙක කියලා. මේක විශේෂයෙන්ම දීඝනිකායේ ඒ සීලා පළවෙනිම වර්ගයේ සඳහන් වෙනවා සෝණ දණ්ඩ සූත්‍රය. ඒ සූත්‍රයේ කුළු ගැන්වෙන්නේ මේ වාක්‍යයෙන්. සීලේමයි ප්‍රඥාව ප්‍රඥාවටමයි සීලේ තියෙන සීලේ නැත්තම් ප්‍රඥා නැහැ ප්‍රඥා නැත්තම් සීලේ නැහැ. ඉතින් මෙතනදී සරුවචනන්සේ සඳහන් කරනවා මේ අතරමැද තියෙන ආ වූ සමාධිය ඉස්සර කරන ගියොත් ඒක පෙරලෙන සුළුයි. ඒක පෙරලෙන එක අනුව අපි පිරිහෙනවද ජීුණාද කියලා තීන්දුව කරන ගත්තොත් ඒ කෙනාට මේ වගේ තක්කමුක්ක අවස්ථාවල වැරදි විනිශ්චය වලට වැරදි තීන්දුව වලට වැරදි දිට්ඨිය වලට වැටෙන්න පුළුවන් කියන එකයි මේ සූත්‍රයේ මුල් කොටසේ අදහස. මේ විදිහට අර අස්සජී සෝහන්සට වෙනත් චින්තන ක්‍රමයක් විකල්ප ක්‍රමයක් හඳුන්ලා දීලා සරුවචනාංශේ අහනවා අස්සජී මොකද හිතන්නේ දැන් තා පොඩ්ඩක මේ මැරෙන්න හදන කය ඒක නිට්ටියද අනිත්‍යද කියලා. ඒතුළු කියන සංසිතින් කය නම් ඔය ඉතින් අස්සජී සෝහන්සෙත් ඒ වෙනකොට අවුරුදු 50කටක් මේ ලෝකේ ඉඳ ඇතිනේ. එතන පුංචි ළමෙක් වෙච්ච එක, තරුණ වෙච්ච හැටි, වයසට යන හැටි, ඒක විපරිණාම ස්වරූපේ දැකලා කිව්වා ඒ රූපේ අනිත්‍යයි කියලා. එතකොට මේ විදිහට මේ පෙරෙන ගතිය සැප පිණිස පීඨනවද දුක් පිණිස පීඨනවද කියලා. ඒක ස්වාමීන් වහන්සේ යමක් ඒ විදිහට පෙරලනවා ඒක දුකක්. එතකොට එවැනි පෙරලෙන සුළු දුක් දෙන්නා වූ මේ රූපය මේක මමය මේක මගේ මේක මගේ ආත්මය කියා ගන්න වටිනවද කියලා. උතර කියනවා ඒක මේ ලකුණු දෙක තියෙනවා නම් පෙරලෙන සුළු ගතිය සහ පෙළෙන ගතිය තියෙනවා නම් දුක් දෙන ගතිය තියෙනවා නම් එහෙව් දෙයක් නෙවෙයි ආත්ම කියලා කියන්නේ ආත්මය කියලා කියන්නේ Tamanට වශයේ පැවැත්විය හැක්කක් ආණ්ඩු මට්ටු කොල හැක්කක් මේක පෙරලෙනවා කියන්නේ දුක් වෙනවා කියන්නේ අපිට ඕනේ න්‍යාය පත්‍රෙට නෙවෙයි වැඩ කරන්නේ ඊට පස්සේ සරුවචනාංශේ ඒ රූපය කියන එක පෙන්ලා ඇඟිල්ලෙන් අල්ලලා පෙන්වන්න පුළුවන් ඒ රූපයේ තියෙන අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මත්වය සාකච්ඡා ස්වරූපයෙන් හිතට වද්දලා නාම ධර්ම වශයෙන් මේ උදේවස අපි විඳින විඳන විඳීම් සැප වේදනා දුක් වේදනා ඒවා නිට්ටියද ඒ විදිහට ඒවා එකින් එකට මාරු වෙන එක සැප පිණිස පිහිටනවද එවැනි දෙයක් ආත්මය කරගන්න වටිනවද මම කියාගන්න වටිනවද කියලා වේදනාවන්ගේ තියෙන අනිත්‍ය දුක් අනාත්ම බව පෙන්නලා සංඥා සංස්කාර විඥාන කියන රූප නාමස්කන්ධයේ තියෙන ඊතුරු ස්කන්ධ හතරෙම අංගින්ගිල්ලෙන් අල්ලාගෙන කන්දක් නගන පොඩි එකෙක් වාගේ පඩියෙන් පඩියට පඩියෙන් පඩියට ගෙන්නලා පෙන්නනවා රූප ගත්තත් වේදනා ගත්තත් සංඥා ගත්තත් සංස්කාර ගත්තත් විඥාන ගත්තත් ඒ ඔක්කොගෙම තියෙන එකම ස්වરૂපයි මේවා පෞද්ගලික වශයෙන් නම් එකක් රූපානික නාම වෙනවා නාම ධර්ම අතරේ වේදනාව කියන්නේ සංඥාව නෙවෙයි සංඥා කියන්නේ සංස්කාර නෙවෙයි සංස්කාර කියන්නේ විඥාන නෙවෙයි නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ තුන අතරින් බලනකොට රූපත් සමානයි වේදනත් සමානයි නැත්නම් නාම ධර්ම සමානයි ඉතින් මේ දෙක තමයි අපිට මේ සංසාරේ ඉන්නකොට හිතා ගන්න බැරි ඕනම වස්තුවක නැත්නම් ඕනම සංසිද්ධියක කියන්න පුළුවන් ඒකටම ආවේනික වූ ලක්ෂණකුත් තියෙනවා එනෝ තමයි අපි වස්තුව නම් කරන්නේ. මේක රූප, මේක නාම, මේක වේදනා සංඥාක. ඒත් හොඳට ඒක විනිවිද දැක්කොත් ඒ ඔක්කොටම පොදු ලක්ෂණකුත් තියෙනවා. මෙන්න මේ සාමාන්‍ය ලක්ෂණ මේ පෞද්ගත ලක්ෂණය පච්චත්ත ලක්ෂණ කියලාත් කියනවා මේකට ස්වභාව ලක්ෂණ කියලාත් කියනවා මේකට සලක්ෂණය කියලාත් කියනවා මේකට ඒ වගේ තමයි අපි මෙවලු අවුරුදු ජීවිතේම ව්‍යවෘත වෙලා ගත කරලා තියෙන්නේ එක එක දේවල් එක එකට වෙනස් නිසා ඒව මාරු කර කර අරකින් සැප නැත්තම් මේකෙන් සැප හොයනවා. අරකින් ආඩම්බර නැත්තම් මේකෙන් ආඩම්බර හොයයි ඉන්නවා. නමුත් විපස්සනාදී පෙන්වන මේ සේරගෙම සමාන ලකුණක් තියෙනවා. පොදු ලකුණ කියලා කියන එකට ඕනම දෙයක් මේ අනිත්‍යත්වයට යටයි, දුක්ඛත්වයට යටයි, අනාත්මයට එහෙනම් මොනවද තෝරන්න තියෙන්නේ මේකේ? කොතනින් තේරුවත් පොදු ලකුණ බලනකොට තෝරන්න යන වෙහෙස විතරයි ඉතුරු වෙන්නේ අන්තිමට හම්බෙන්නේ අඩිය හම්බෙන්නේ අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මය පමණයි. ඒක නොදකින තාක් අපි තෝරනවා. අපි හැම වෙලාවෙම කෙසෙල් ලැබරේක මුල් කෙහෙල් කනක මුල් ලැබරේම ඉල්ලනවා අපි. ඉතින් හැමදම රණ්ඩු. මොකද හැමතැනම කොටම මුල් ලැබරේ දෙන්න බෑ. නමුත් මේකේ තියෙන එකම කොයි එකෙන් කැවත් එකම කෙහෙල් <coughs> ඇවරිය කෝක වුණත් කියලා දැනගත්තොත් ඒ පොදු ලකුණ දන්න මනුස්සයා කවදාකවත් රණ්ඩු කරන්න යන්නේ නැහැ. ඒක නොදකින්න එක තමයි අපි සම්මුතිය කියන්නේ. ඒක නොදකින්න එක තමයි ලෝකායතේ විශේෂය කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් ඒ ලෝකායත විශේෂය එහෙම නැත්නම් රූපේ කියන්නේ මේකයි කියලා දැනගෙන නමුත් රූපෙත් තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය වේදනාව රූපෙන් වෙන් වෙන හැටි දැනගත්තට පෞද්ගලික ලක්ෂණ වශයෙන් පොදු වශයෙන් ඒකේ තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය සංඥාවෙත් තියෙනවා සංස්කාරෙත් තියෙනවා විඥානෙත් තියෙනවා කියලා දැනගත්තට පස්සේ මේවා එකක්වත් මට ලොකු කෑල්ල ඕනේ, මට මුල් කෑල්ල ඕනේ, මට වැඩියෙන් ඕනේ කතාවක් නැහැ. කොහෙන් ගියත් යන්න එකට කියලා දැනගත්තොත් අපි ළඟ තියෙන ඊර්ෂ්‍යාව අපිට නැති වෙලා යනවා. අපි ළඟ තියෙන <coughs> මාසුරුකම අපි ළඟ නැති වෙලා යනවා. තේරෙන්න පටන් ගන්නවා කොහේ හිටියත් සමානයි කියලා. සරුවචනාංශයේ උපමාවකට සඳහන් කරනවා මූදේ කොතනින් බැලුවත් සමාන ලුණු රස නිසා අපිට මේ ඉන්දියන් සාගරයේ මූද වතුරයි එහෙම නැත්නම් වෙන සාගරයේ ගත කොහෙත් එකම තමයි. කොහෙන් බැසගත්තත් මේකේ තියෙන එකම රසය. ලුණු මොදේ ලුණු රස වගේ ධර්මයේ තියෙන විමුක්ති රසය විමුක්ති රසය අපිට එන්නේ නැත්තේ මේ පෞද්ගලික ලක්ෂණ එක එකක් අල්ලාගෙන ඒක සම්පූර්ණ කරන්නත් අපේ ජීවිතේ මදි. අපිට ඒ නිසා කවදාකවත් මේ වගේ තියෙන පොදු ලක්ෂණය බලාගන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. මොකද හේතුව පොදු ලක්ෂණය බලනකොට ඒක නීරස වෙනවා. දුක නිසා, අනිත්‍ය නිසා, දුක නිසා, අනාත්ම නිසා අපි පොදු ලක්ෂණය බලන ගැඹුරට යනවා වෙනුවට මතු පිටේ තියෙන අර විචිත්‍රත්වය විවිධාංගීකරණයේ දිගේ මත් වෙලා ජීවිතම ගත කරනවට සංසාරෙම ගත කරනවා. ඒ නිසා රූපහරහ, වේදනහරහ, සංඥාහරහ, සංස්කාරහරහ, විඥානහරහ සර්වචනාංශේ මේ ඔක්කොටම පොදු අනිත්‍යත්වය, දුක්ඛත්වය, අනාත්මත්වය සාකච්ඡා මාර්ගයෙන් ගෙන්නලා පොදු උපදේශ පන්තියක් දෙනවා නැත්නම් භාවනා උපදේශ පන්තියක් දෙනවා ඒ නිසා තස්මාති අස්සජී සබ්බං රූපං අචීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්දුරේ සම්තිකේවා සබ්බං තං <coughs> නේතම් මම නේසෝ අමචි නමේසෝ අත්තා ඒව මේතන් යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබය නිසා රූප පිළිබඳව ඔය කවුරු මොන જાතියෙන් තෝරන්න ගියත් මේක කහ පාට නිල් පාට ලොකු රවුන් දිග හතරස් ත්‍රෝණාකාරයි කියලා ඔක්කොම රූප තමයි සියල්ලකම එකකවත් එකට වැඩිය හොඳ දෙයක් ගන්න දෙයක් නැහැ. ඒතර මේ මෝස්තර ලෝකය කියලා කියන්නේ අමු පිස්සු විකාරයක්. ඇඳුම් අඳින්න ඕන කරලා තියෙන හෙළුව වහන්න මිසක් කාටවත් කාමේ දනවන්න නෙවෙයි. කාමේ දනවන්න නම් ඇඳුම් වල වෙනස්කම් තියෙනවා. හෙළුව වහන්න පත්‍රයක් ගත්තත් ඇති, කොලයක් ගත්තත් ඇති, හමක් ගත්තත් ඇති, රෙද්දක් ගත්තත් ඇති. කැමැතිනේ බඩ මේ සාය නැත කරන්න මිසක්කා පෝසත්කම දක්වන්න නෙවෙයි. ගෙවල් තියෙන්නේ වාත සීත උෂ්ණ නැති කරන්න මිසක්කා Tamange තියෙන පඬිතකම් පෙන්වන්න නෙවෙයි. ආනේ විදිහට ප්‍රයෝජනේ හලකලම පාවිච්චි කරන්න හදනකොට ලෝකේ තියෙන වස්තුව විසමාකාරව බෙදී යෑමෙන් ඇති වෙලා තියෙන සටන අතර වෙනවා. අද අපිට නැතිකම නෙවෙයි තියෙන්නේ වස්තු විෂමාකාරව බෙදී ගිය නිසා 110ක් ලෝක ජනතාව 90ක් වස්තුව පාවිච්චි කරනවා. ඊටු 90%ටම සිද්ධ වෙන්නේ අර ඊටු වෙච්ච 110 උලා කකා ඉන්න එක තමයි. ඒ මොකද අපි පොහසත්කම ලොක්කල සලකන නිසා. ඒ නිසා පොදුවේ බෙදලා ගියා නම් ඔගේ මදියක් ඇත්තේ නැහැ. ඉතින් ඒක යනවා ඒ එක එක පුද්ගලයා දක්වම. ඒ මොකද අර පෞද්ගලික ලක්ෂණ අතින් බලනට මේ වගේ රස වෙනස්කම් හැඩ වෙනස්කම්, ಗುಣ වෙනස්කම් ඇදියට ලොකුවට හිතලා ඒකේ තියෙන පෞද්ගලික ලක්ෂණ බැලීමට මත් නිසා පොදු ලක්ෂණ බලා ගන්නත් බෑ. ඉතින් දිවදික් කරගෙන ඉඳලා ඒ අවශ්‍ය කරන පෞද්ගලික ලක්ෂණ ලැබුණයි කියලා පශ්චාත්තාපෙලා මැරලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකෙදි කියනවා ඒ නිසා රූප කොයි එක ආවත් එකමයි. ඊට පස්සේ වේදනාව කොයි එක ආවත් ඔක්කොටම කොයි එකත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ වගේම කොයි සංඥාවක් තිබුණත්, කොයි සංස්කාරයක් තිබුණත්, කොයි විඥානයක් තිබුණත්, ඒකේ 11 ආකාරයක් අතිමුත් වේවා සමාන පොදු ලකුණක් තියෙනවා. ඒ 11 ආකාරය දැකලා මේ එකක්වත් අල්ල බදා ගන්න දෙයක් නැහැ කියලා. මේක බුදුරජාණන්සේ කියනවා ඒ නේතම්මම නේසෝ හමසු නමේසෝ අත්තා කියන එක අපි සිංහලට කියන්නේ මේක මම කියා ගන්න එපා මේක මගේ කියා ගන්න එපා මේක මගේ ආත්මය කියා ගන්න එපා මොකද මරණ වෙලාවේ කොහොමඩක්වත් දාලා යන්න වෙනවා ඉන්නකන් තමයි ඔය ඔක්කොම තියෙන්නේ. ඉතින් එක දවසක සරුවචන් ආංශේ සක්‍ර දේවේන්ද්‍රයාට මේ වගේ බණක් කියලා කියනවා නායන් ධම්මෝ ලෝකේ අබිනිවේසාය කියලා. සක්‍රදේවයන් කියනවා මේ ලෝකේ කිසිම දෙයක් ගෙවදින්න තරම් වටින දෙයක් නැහැ. ඔක්කොම తాවකාලික අම්බලමක් විතරයි ගියාට ඔකේ යන්න වෙනවා. අපි රූප ගොඩක් බදාගෙන පොසත් කියලා කිව්වත් ඒ පොසත් කෙනත් යනකොට ඔක්කොම දාලා මැරෙන්න වෙනවා. අපි වේදනාව කොච්චර සැප වේවා දෙකක් දුක් වේවා වින්දත් අවසානයේ මරණ වේදනාවෙන් හමාර වෙනවා. අපිට විවිධ සංඥා තිබුණාට මම ස්ත්‍රියාවක් මම පුරුෂයෙක් මම පොහසතෙක් මම දිල්ලතෙක් මම අර දේ මේ දේ තිබුණයි කියලා ඔක්කොම අර මොහොතේදී ණයට ගත්ත දෙයක් වගේ දෙන්න වෙනවා. ඒගොල්ලෝ මේ සංස්කාර හදනවා අභිවෘද්ධිය සඳහා අනාගත සැලසුම් සඳහා ඒ සියලු ඒ සංස්කාර කොයි එකෙන් කෙරුවත් අන්තිමට වෙන්නේ මොකද්ද? මරණයේදී ඔක්කොම දීලා දාන්න වෙනවා. අද අපි මාතෘකාව වශයෙන් ගන්න තියෙන මේ විඥානය කියලා දේවල් වෙන්කොට හඳුනගන කොයි එක ගත්තත් දීලා දාන්න වෙන නිසා සරුවචනාංශේ සක්‍රදේවෙන්දට කියනවා නාලන් ධම්මෝ නායන් ධම්මෝ මේ අබිනිවේදය මොනම ධර්මයකට ගෙවදින්න එපා මේක මගේ කියා ගන්නකො తాවකාලිකව හම්බෙච්ච දකද පාවිච්චි කරන්නේ. එහෙයි ස්වාමීන් වහන්සේ කියලා මෙයා ගිහිල්ලා කියනවා මේ මේ විශ්වකර්මයාට කතා කරලිවලා වයිජයන්ති කියලා විශාල ප්‍රාසාදයක් හදවගන්න. ඒ ප්‍රාසාදය හදලා ඉන්න දිව්‍යාංගනා ඔක්කොම එන්න කියලා දැන් මෙයා ප්‍රාසාදයට ගෙවැදීමේ මංගල්‍යයට ලෑස්තිලා ඉනකොට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ වඩිනවා තිස් තාවතිංචිට. වඩිනකොටම සක්‍රදේවීන්ද සම්මියදෘෂ්ටික නිසා නිදුකානන් වහන්සේ වඩිනු මැනව කියලා පරණ පුරුදු පණිපුල් ආසනයට ගෙන්න ගන්න. ගෙන්නන එතකොට මේ මොක්කලන් ස්වාමීන් කතා වෙන ගමන් කියන අවසරයි ස්වාමීන් වහන්සේ අපි මේ ගෙටක වැදීමක් අද තියෙනවා කැමැතිද යන්න අලුත් බිල්ඩින් එක බලන්න යන්න. මොයි විචය මෙයා කියනවා මිසින් මොක්කලන් ස්වාමීන් යන් කියලා. කියලා බලනකොට දැන් මේක ඇතුලේ සුරංගනාව පිළිලා එහෙම නැත්නම් දිව්‍යාංගනාව පිළිලා වයිජයන්ති ප්‍රාසාදයේ හැම ආතිම බොහොම මනනන්දනීයයි ඉතින් වටේ ඇවිද ඇවිද පෙන්නනවා. මේක මේ විශ්වකර්ම නිර්මාණයක් බොහෝම සමතුලිතයි සමබරයි ලස්සනයි කියනකොට මුගලන් ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රජාලයක් කරලා මුළු වෛජයන්ති ප්‍රාසාදයේම වටේට විලක්මවල පාවෙන්න අරිනවා. පාවෙන්න ඇඟිල්ල ඇරලා දකුණු මාපට ඇඟිල්ල ඇඟිල්ලෙන් අනිනවා වෛජයන්ති ප්‍රාසාදයට මේක ඒකට හෙල්ලුම් කන්න පටන් ගන්නවා. ඒකට අර ඇතුලේ ඉන්න සෑම දිව්‍යාංගනාවක්ම බය වෙලා ඔය පෙන්ටගනේට ආසෙන්තර කඩට වෙලා වගේ එළියට එන්න බලන. සක්‍රදේවේන්ද්‍රයා වෙවුලන්න පටන් ගන්නවා. වෙවුලන්න පටන් ගත්තට පස්සේ එයාට තේරෙන පටන් ගන්නවා මේ දැන් හදපු මේ වෛජයන්තිය උපුරන්න හදනවා නැත්තම් සුනාමියක් ඇවිල්ලා කියලා. එතකොට අහනවා සබ්බේ ධම්මා නාලං අබිනවේසය කියනකොට ඔබ සාදු කියලා නේද ආවේ කියලා. මොංගලන් ආමතුරු අහනවා සක්‍රදේවේන්ද්‍රයා. මේ කිසි දෙයකට ගෙවදින්න එපා කියලා ඒක දැනගෙන නේද ආවේ. දැන් ඇවිල්ලා දැන් මේ ගෙවදින්න හදන්නේ මොකේද කියලා. ඒතකොට තමයි සක්‍රදේනට මතක් වෙන්නේ බුදුහාමුදුර ළඟ ඉන්නකොට නම් අනිච්චන් දුක්ඛං අනත්තං තමයි. ගෙදර ගියාට පස්සේ මට අල්ලපු ගෙදරට වැඩිය ලොකු ගේ හදා ගන්නකම් අල්ලපු ගෙදරට වැඩිය ලොකු මේ දේ ලබා ගන්නකම් ඊට පස්සේ ඒකට පාටියක් දානකම් ඉවරයක් නැහැ. මේ දෙබිඩි ජීවිතය ගත කරන තාක් කල් ඉතින් අපිට ගෙවන්න වෙනවා සංසාරේ. ඒක නිසා ඒක රූප වේවා සංඥා වේවා සංස්කාර වේවා විඥාන වේවා කොයි එකට හරි ගෙවැදුලා මේක මගේ කියාගත්තොත් අස්සජාම්දරණගේ මරණ මොහොතේදී ඒ සේරම මේකට බුදුහාන කියන්නේ අප්‍රිය දායදී කියලා. නොපැතු නොසිතූ කෙනෙකුට පත් කළ මැරෙන්න වෙනවා. නිකම්ම අහ කියනවා නම් කමන්නේ. Taman නොසිතූ කෙනෙකුට අප්‍රිය කෙනෙකුට දායාද කළ මැරෙන්න වෙනවා. ඉතින් එතකොට ඒක වටිනා දෙයක් වෙන්න වෙන්න වැඩි පශ්චාත්තාවයක් එනවා. ඉතින් ඒක නිසා ජීවත් වෙද්දී ජීවිතයේ හොඳම පරම යෞවන වයසේදී ජීවිතේ ප්‍රථම යාමේදී කලුකෙස් පවතිද්දී තරුණෝදේ පවතිද්දිම මේවා මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා බලන්ඩ බුදු අපිට ආරාධනා කරනවා. නමුත් ඉතින් ඒක මේ අපහසු දෙයක් ගැළපෙන්නේ නැහැ මොකද කලුකෙස් පවතිච්ච ජීවිතේ ප්‍රථම යාමේදී තරණෝදේ තියෙනකොට මේ අනිච්චන් දුක්ඛන් අනත්තන් කියන එක දෙහි මේ ලුණු දෙහියට හැපෙනවා. ඇඟිලි ඇත්ත හිරි වැටලා යනවා ඒක හැපෙනකොට මොකද අපිට ඕන කරලා තියෙන්නේ නিত্য සුඛ සුභ කියන ඒ මංගල දර්ශනේ. මුදි මේ දෙක හරහා තමයි මේ සම්මුතිය ඉඳලා પરමාර්ථයට යනවයි කියන්නේ. එහෙම නැත්නම් මේ ආධ්‍යාත්ම ගමන යනවයි කියන්නේ. ඒකෙදිත් ඒ රූප ධර්මයක තියෙන රූප ධර්මයේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන එක ඇත්තටම මේ භෞතික විද්‍යාව අනුවත් එහෙම නැත්නම් අද තියෙන নানা ආකාරකම හැටියට බොහෝ දුරට පෙන්වන්න පුළුවන්. ඒ මොකද ජීවිතය අවසාන වෙනකොට අපි මේ ඇස් පේන්නේ නැතිකොට කණ්ණාඩි දෙකක් දානවා. ඒක මගේ තමයි ඒ උනට ඒක දන්නවා වීදුරු වලින් ප්ලාස්ටික් හදලා තියෙන කෙනා. දත් තනනකොට දත් දානවා. හાર્ට් එක හවුත් වෙච්චාම හાર્ට් එක දානවා. නැතිනම් ගියාම වකුගඩුව අයින් වෙච්චාම වකුගඩුව දාන්න. කොයි එකක් දා ලේ අයින් කරලා ලේ දාන්න පුළුවන්. ආතපය වැච්චාම ඒ කෑලි දාන්නත් පුළුවන්. දැන් හොයන්න තිනවා මොලේ ග්‍රේ මැටර් එක නතු වෙලා පාකින්සන් ආවොත් ඒ වෙලාවෙම ඇක්සිඩන්ට් වෙච්ච කෙනෙක්ගේ ග්‍රේ මැටර් එක අරගෙන මොලේට දැම්මොත් ඒකත් හරියනවා. ඉතින් අන්තිමට කියන්න වෙනවා මේක දැන් මගේද නෙවෙයි අත්නකොට බලනකොට කෑලි කෑලි ඔක්කොම ෆිට කරලා ස්පෙයා පාර්ට්ස් දාලා හදපු වාහනයක් වගේ. ඉතින් ඒකට මගේ නෙවෙයි ඒක හොඳටම දන්නවා. ඒ නිසා මේ රූප ධර්ම පිළිබඳව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කිව්වොත් නම් අඩු ගන්න 10ක් 15ක් ඇඟිල්ලෙන් අන්ලම් පෙන්න තැකි නෑ කියලා. නමුත් හරි අමාරුයි මේ තමයි දැන වේදනා ටික මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ කියන්නේ. ඒත් කවුරු හරි කොකේන් පාවිච්චි කරලා තියෙනවනම් බීලා හරි වෙන දෙයකින් මත් වෙලා තියෙනවා නම් එතකොට තේනවා මේ වේදනාව ඕන වෙලාවක මධ්‍යසාරයෙන් ගන්න පුළුවන් රසායනික වලින් ගන්න පුළුවන් සීනති කරගෙන තියෙනවනම් ඒ වේදනාව ඕන තැනකින් ගන්න පුළුවන් බාහිරින් එන සරහායන අනුව අපේ වේදනාව වෙනස් කරන්න පුළුවන් දැන් තියෙනවා සංගීතේ ඊයෝෆෝන් එක කන් දෙකට දැම්මට පස්සේ ප්‍රථම ධාන අත්දැකීම ගන්න පුළුවන් ද්විතිය ධාන අත්දැකීම ගන්න පුළුවන් විකුණනවා මේක තමයි මේ විතක්ක ਵਿਚාර පීචසුඛ ඒකග්ගත සහිත ප්‍රථම ධානය ඊගාටෙන විවේකජම් පීචසුඛං මේමයි මේමයි කියලා එකක් දෙන්න පුළුවන්. ඒකෝට පේනවා මේ වේදනා කඩෙන් ගන්න පුළුවන්. ඕන ඕන තැනින් ගන්න පුළුවන්. ඒ සංඥා කියලා තියෙනවා අපි මේ ගෑණිය මේ පිරිමි මේ හොඳ මේ නරක කියලා මෙව වුණත් අපිට පේනවා දැන් තියෙන නව තාක්ෂණයට එනකොට ඒ සාමාන්‍ය දැන් තියෙන ඇඳුමක් අඳපුවම පිටිපස්සේ බලනවා කෙල්ලෙද්ද කොල්ලෙද්ද කියලා අඳුරන්න බෑනේ. කොයි එක නාද ඉන්නේ කියලා හොයන්න බෑ. ඒ ඇඳුම් වල හැටියෙන්වත් ওই සංඥාවලුත් දැන් පොඩ පොඩ කලවම් වෙලා තියෙනවා. සංස්කාර වල හැටියට බලනකොට වෙනස් කරන්න පුළුවන් ගතිය. ලෝකේ දේවල් වෙනස් කරන්න පුළුවන් ගතිය ඉස්සර මේ ඉන්දියාව කිව්වේ ඒක බමුණන්ඩ විතරයි වෙනස් කරන දේවල් කරන්න පුළුවන්නේ බැන ශාස්ත්‍රීය වංශයට පුළුවන් අනික් කටියට බෑ. අනික් කටිය 16යි අනික් කටිය අර දෙන්න දෙන විධාන අනුව කරන්න ඕන. මේවා ඒගොල්ලන්ට බෑ රාජ්‍ය පරිපාලනය කරන්න වෙනස්කම් කරන්න. නමුත් දැන් අපි දන්නවා කාටත් වගේ හැම කෙනාටම මේ වෙනස්කම් කරන දේවල් යම් ප්‍රමාණයකට කරත හැකියි. අමාරුම දේ තමයි අද අපි සාකච්ඡා කරන ධර්මයේ විඥානය කියන හිත. ඒක මම නෙවෙයි කිව්වොත් එතකොට මම කවුද කියන ප්‍රශ්නේ එනවා. ඒක මගේ නෙවෙයි කිව්වොත් එහෙනම් කවුද එහෙනකයි ඒකේ වගකීම් බාර ගන්න. ඒක මගේ ආත්මේ නෙවෙයි කිව්වොත් එහෙම අපි බරපතල ප්‍රශ්නකට මතු වෙනවා. මේක බුදුහාමර පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඉන්දියාවේ තිබුණ දෙයක්. ඒගොල්ලෝ කිව්වා මේ පංචස්කන්ධිකය කියන කෝෂ හරියට අපි දන්නවා දන්ත ධාතුන් වහන්සේ මැද වැඩ ඉඳලා වටේට කරඬු තුනකින් වහලා තියෙනවා කියලා. ඉතින් වටේම කරඬුවට තමයි අපි රත්තරන් මාල පලන් දන්නේ, පදක්කම් පලන් දන්නේ. වගේ වටේම තියෙන එක තමයි අපි කියන්නේ කය කියලා. ඒක ගැලෙව්වට පස්සේ යට තියෙන එකට කියනවා වේදනා කෝෂය කියලා. වේදනා කෝෂය අයින් කරපන් සංඥා කෝෂය තියෙනවා. සංඥා කෝෂේ යට තියෙනවා සංස්කාර කෝෂේ ওই වටිනම දේ විදිහට ඇතුලේ තියෙන විඥානය. ඒ නිසා කිසියම් කෙනෙක් කැමති වෙන එකක් නැහැ. ඒ විඥානේ මම නෙවෙයි කියන්නේ මගේ නෙවෙයි කියන්නේ මගේ ආත්මේ නෙවෙයි කියන්නේ. ඒ නිසා ඒ දැන ගැනීමට තිය අකමැත්ත නිසාම ඒ විඥානය පිළිබඳව ශූන්‍යතාවය පිළිබඳව එහෙම නැත්නම් නිබ්බාණය පිළිබඳ දේශනා කරනකොට ඒවා ගැඹුරුයි තේරෙන්නේ නැහැ කියලා උගෝදෙනේ ප්‍රතික්ෂේප කරනවා. නොත් ප්‍රතික්ෂේප කරාට ඒ විඥානයේ මගේ කියා ගැනීමෙන් වෙන හානිය මගේ ආත්මය කියා ගැනීම වෙන හානිය අඩුවක් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට උත්සාහ කරන්න වෙනවා කොහොම හරි මේ අමාරුයි කියන තිත්ත බේත රූපය හරහා වේදනා හරහා සංඥා හරහා සංස්කාර හරහා ගිහිලා කොහොම හරි අඩු ගානේ සුත්තමේ ඥානෙ වශයෙන් එහෙම නැත්නම් තර්ක ඥාන වශයෙන්වත් තේරුම් අරගෙන ඒ විතරක් නෙවෙයි පුළුවන් නම් භාවනා කරලා පුළුවන් තරම් ගැඹුරට ගිහිල්ලා මේක ඇත්තටම නিত্য සුඛ සුබ දිගට පවතින හරපද්ධතියක් මේක තියනවද සාරයක් තියනවද නැත්නම් විඥානයත් මේ හිත කියන එකත් සමහරට මන කියන වචනේ පාවිච්චි කරන සමහරට චිත්ත කියන වචනේ පාවිච්චි කරන සමහරට විඥාන කියන වචනේ පාවිච්චි කරන තුනෙන්ම තියෙන්නේ එක පැත්තකින් බලන සමානාර්ථය ආන්නේ විඥානය කියන එක මම කියා ගන්න වටනවද කියන එකයි අපි අද දේශනාදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් සරුවචනාංශේ සඳහන් කරනවා සුජියාමදුත් එක්ක මූලික සාකච්ඡාවේදී අපි උදීපාන්තර නැගිටිනකොට පහළ වෙන හිත නෙවෙයි දත්මැද්දට පස්සේ. මූණ හොදාගත්තට පස්සේ උදේට කෑවට පස්සේ ආන විදිහට එක එක එක එක විදිහට අපේ හිත પરම්පරාව වෙනස් වෙන නිසා ඒක පොඩි මොකද්ද පෙරලියක් වෙන බව තේරෙනවා. ඒ වගේම අපිට සතුටු හිතක්, සන්තෝෂදායක හිතක්, පිරිච්ච දවසක පිරිච්ච ගතියක් ආපු හිතක්, සම්පත්‍ති කර හිතක් ආපුවාම ඒක දිගට පවත්වාගෙන යාම සඳහා අපි ගොඩක් දේවල් කරාට ඒක නිසි කාලේ ආපුවම ගෙවිලා යනවා. ඒක අන්තිමට ඉබේම එච්චරම සම්පත්‍ති කර නැති දුක්ඛිත තත්ත්වයටපත් වෙනවා. ඒක අපිට පාලනය කරගන්න බෑ. ඉතින් ඒ නිසා අපි ඒ විඥානේ පෙළෙන ගතිය සහ පාලනය කරගන්න බැරි ගතිය දකිනවා. ඉතින් ඒකම ਸਰවඥාන්සේ කියනවා මේ විඥානේ අතීත පරණ අපි හිඳපු සැප විඳපු දේවල් ගැන කල්පනා කරලා අනාගතේ විඳින්න තියෙන චිත්ත tattwa ගැන කල්පනා කරලා නැත්නම් වර්තමානයේ විඳපු චිත්ත tattwa කල්පනා කරලා එවැගේම හොඳට ගොරෝසුවට වැටෙන චිත්ත tattwa එහෙම නැත්නම් සියුම්ම වැටෙන චිත්ත tattwa මමට වැටෙන චිත්ත තත්ත්ව අල්ලපු gedර එක්කනට වැටෙන චිත්ත තත්ත්ව නැත්නම් මට මගේ දිහාම අනුන්ගේ දියක් විදියට බලනකොට වැටෙන චිත්ත තත්ත්ව. ඕම් ප්‍රනීත විඥාන නැත්නම් හීන තුච්ච පාහර විඥාන තත්ත්ව. ඇතුළත පේන ළඟ තියෙන දේවල් දුර දේන වශයෙන් බැලුවොත් මේ විඥානේ කොයි එක ගත්තත් මේ දෙක ගත්තාම අපි හුඟක් වෙලාට එකකට කැමති වෙනවා අනිකට අකමැති වෙනවා. ඒ තුලින් තමයි අපි මේ ජීවන යන්ත්‍රයේ දිගට පවත්වාගෙන යන්න. බුදුරජාණන්සේ කියනවා එකකට එකක් සංසන්දනය කරලා එකක් හොඳයි එකක් නරකයි කියනවට වැඩිය ඔය දෙකේම ඒ කියන්නේ හීන වුණත් ප්‍රණීත වුණත් ළඟ වුණත් දුර වුණත් ඇතුළේ වුණත් පිට වුණත් ගුරුතු වුණත් සියුම් වුණත් අතීතනාගත පච්චුප්පන්න කොයි එක වුණත් මේ එකකවත් මට වශයේ පාත්තන්න පුළුවන් ගතියක් නැහැ මේක මගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්නෙත් නැහැ මේක චිත්ත නියාමයකට වැඩ කරන්නේ නිසා මගේ කියා ගත්තොත් කියන කියන එක මගේ විදිහට වැඩ කරන්නේ නැති වෙනකොට මගේ ઈચ્છා බංගත්වයක් ඇති වෙනවා. මම බංකොලොත් වෙනවා. මම පච වෙනවා. එහෙම නැත්නම් මම යමක් කමක් කරගන්න බැරි කෙනෙක් වඩපත් වෙනවා කියලා ඒකම තමයි මේ අස්සජී හාමුදුරන්ට උනේ. අස්සජී හාමුදුරුවෝ හිතුවා කොයි විදිය අශ්ලෝක ධර්ම කම්පා වුණත් මට මගේ තියෙන මේ සමාධිය නිසා ඒකෙන් මට පුළුවන් වෙයි අවසානයේ මේ මරණාසන්න වෙලාවක් එනකොට නැත්නම් වෙන ඥාති විශේෂණයක් වස්තු විශේෂණයක් එනකොට මට ඒකෙන් එල්ලිලා ජීවත් වෙන්න පුළුවන් මේ කියන්නේ. හිතුවේ නෑ මේ සමාධිය කියන එකත් අනිත්‍ය දෙයක් කියලා. හිතුවේ නෑ මේ සමාධිය කියන එක දුකට පෙරලෙන දෙයක් කියලා. හිතුවේ නෑ මේ සමාධිය පාලනය කරගන්න බැරි එකක් කියලා. හැබැයි එක වාසියක් වෙන භාවනා කරන්න තියෙනකට ඒ ප්‍රශ්නේ එන්නේත් නෑ. මොකද සමාධිය දන්නේම නෑනේ. භාවනා කරන කට්ටිය ඔය බත් කාලා පුදියාගෙන ඉන්න එක නේ තියෙන්නේ. භාවනා කරන කෙනාට විතරයි මේ ප්‍රශ්නට ගැඹුරකට ගිහිල්ලා සද්ධාව ගත්තත්, වීර්යය ගත්තත්, සමාධි සතිය ගත්තත්, සමාධිය ගත්තත්, ප්‍රඥාව ගත්තත්. අපි මේවා ගන්නෙ මොකටද? මේ කාමච්ඡන්ද ආදී නරක කෙලෙස් අකුසල් කරන්න, අයින් කරන්න අපි ගන්නවා හොඳ ඉන්ද්‍රිය ධර්ම වශයෙන් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට අපිට මේ මාර්ගයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා බොහෝ විට මේ නීවරණ වශයෙන් ප්‍රසිද්ධ දේවල් සමහර විටක තඩමාරු කරන්න පුළුවන්. මේක කියනවා ධර්මයේ යම් වෙලාවකට අපේ විඥානයේ මේ කාමච්ඡන්දේ කියලා කියන්නේ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පහස් පොට්ටබ්බ රූප වල මතම කාමයේම ජීවත් වෙන වෙලාවට ඉන්ද්‍රිය ප්‍රතිබද්ධවයි විඥානයේ පෝෂණය ලබන්නේ. විඥානයේ ටැග් ගහන්නේ, විඥානයේ ලැබුම් ගන්න, විඥානයේ ගෙවදින්නේ වස්තුකාමී. වස්තුකාමී ගත කරන එක තමයි අපි මේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. දේශපාලන විද්‍යාව කියලා කියන්නේ. සමාජ විද්‍යාව කියලා කියන්නේ. නමුත් අපි බෞද්ධ වශයෙන් දන්නෝනේ ඕක විතරක් නෙමෙයි අපිට පරලෝකයක් කියලා එකක් තියෙනවා, හොඳ නරක කියලා එකක් තියෙනවා කියලා. එතකොට අපි වරින් වර දන් දෙනවා, පන්සල් යනවා, සිල් රකින්නවා, සමාධි භාවනා කරනවා. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස නෙවෙයි. අපි විඥාණයට දෙනවා ඉඩක් එයින් වෙන් වෙලා. අනිත් වගේ විඥාණය කාම වස්තුන්ගෙන් ගැලී ගත කරන ජීවිතය අධාර්මික එහෙම නැත්නම් අසුතවත් පෘතජන කියලා කියන අන්ධ පෘතජන ලෝකයක් කියලා කියන්නේ. ඒක තමයි පිරිච්ච ගතියක් විඥාන කියන එක ගතිය. ඊට පස්සේ යම් කෙනෙකුනේ සුතවා කල්යාණ පුත්‍රජනෙක් ලබන්න අහලා ධර්ම සාකච්ඡා කරලා ඉන්නකොට තේනවා ඒක තිරිසං හා සමානයි අපි මේක ශිෂ්ට සම්පන්න කරගන්න ඕනේ සදාචාරගත කරගන්න ඕනේ මහත්ම ගතිය ඇති කරන්න ඕනේ මෙලෙක් ගතිය ඇති කරන්න ඕනේ කියනකොට අපේ විඥානයේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන එක ගරු කරනවා අර කාම ලෝකයේ පුළුවන් තරම් සීමා කරනවා විශේෂයෙන් මේ වගේ තැනකට ආපුවම අපි ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ ගිනාපු දේවල් නෙවෙයි සද්ධා විදිය සති සමාධි ප්‍රඥා. ඉතින් සරුවඥාන්සේ ඒක හොඳයි කියනවා. මේ කාම වස්තු අගය කරනකොට සද්ධා විදිය සමාධි සති සමාධි ප්‍රඥා හොඳයි. නමුත් ඒක හොඳට දියුණු කරගෙන යනකොට ඒකේ ආධිනව පේන්න පටන් ගන්නවා. සද්ධාවෙත් තියෙන ආධිනවයක්. වීරියෙත් තියෙන ආධිනවයක්. සතියෙත් තියෙන සමාධියෙත් තියෙන ප්‍රඥාවක් තියෙනවා. වෙන විදියකට කියන්නේ අපි මේ බොහෝ වස්තු දන් දීලා දානයේදී අපි ලබන ශ්‍රද්ධාවක් තියෙනවනේ. මහමෙ වුණා වුණට ගිහිල්ලා සමාධි බුදු පිළිමේ දකින්නකොට ඒක ශ්‍රද්ධාවක් එනවනේ. රුවන්වැලිසේ ආයෙත් ගාවට ගියාට පස්සේ ඒක ඉඳගෙන අපිට රෑක් කෙලි කරන්න පුළුවන් නේ ශ්‍රද්ධාවක් තියෙනවනේ. නමුත් මේ ශ්‍රද්ධාවත් නිච්ඡං වා අනිච්ඡං වා කියන ප්‍රශ්නේ ඇහුවොත් රුවන්වැලිසෑයෙන් එළියට එනකොට ශ්‍රද්ධාව හැලෙනවා. ඒකට කියනවා මේ ඔඩොක්කේ තියාගෙන හිටපු දෙයක් නැගිටිනකොට හැලෙන්නවා වගේ. ඒ වගේම වීරිය කියන එකක් තියෙනවා සමහර වීර්යවන්ත සමහරු නැහැ භාවනාවටත් වීරිය අවශ්‍යයි සක්මන් කළේම අපි ගන්නවා ඒකත් ඇති වෙනව නැති වෙනව සතියත් ඇති වෙනව නැති වෙනව දැන් අසජි හඳුරු මෙතෙක්කල් ගරු කළ තිය හඬපු සමාධියත් ඇති වෙනව නැති වෙනව මොකද ඉගෙන ගත්තේ අන්තිම මරණාසන්න වෙලාවේ ඊට පස්සේ ප්‍රඥාව කියලා අපි ගන්න එකත් ඇති වෙනව නැති වෙනව විපස්සනා භාවනාදී සමාධි භාවනාවට වැඩිය නැත්නම් සමත භාවනාවට වැඩිය උගන්වන්නේ මේ කාම වස්තු දුරු කිරීම සඳහා නිවන ධර්ම දුරු කිරීම සඳහා පාවිච්චි කරන්නා වූ මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහත් විනස් වෙන සුළුයි මේ වෙනස් වීම ඒ හා සමාන දුක් දනවන සුළුයි මෙව්වත් මම මගේ කියා ගන්න එපා මොකද මේක නෙවෙයි නිවන කියන්නේ හැබැයි මෙතෙන් දෙන්නේ නැතුව නිවනට යන්න බෑ නිසා අපි කාමවස්තු ගෙවන් කිරීම සඳහා පමණක් ඒ පළ ප්‍රයෝජනේ සලකලා පමණක් අපි මේ ශද්ධා විදේශ සමාධි ප්‍රඥා කියන ඉන්දිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම වශයෙන් වඩනවා. වඩලා මේවා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම දිගේ ඉහළට යන්න යන්න යන්න යන්න අපි දන්නවා මේ ප්‍රයෝජනේ සඳහා පාවිච්චි කරන ලද මේ උපකරණ වලත් අර තියෙන පොදු ලක්ෂණේ තියෙනවා. අනිත්‍යත්වයේ තියෙනවා, දුක්ඛත්වයේ තියෙනවා, අනාත්මත්වයේ තියෙනවා. මෙන්න මේක අපිට දවල් එළිය දැකගෙන මේක පිළිගන්න පුළුවන්ද බැරිද කියන එක තමයි විපස්සනා වේදී අහන ප්‍රශ්නේ. කාමයේ දුරු කිරීම සඳහා, ද්වේෂයේ දුරු කිරීම සඳහා, නිନ୍ଦ දුරු කිරීම සඳහා, සැකයේ දුරු කිරීම සඳහා දෙගිඩි හිත, දෙගිඩියා හිත දුරු කිරීම සඳහා පාවිච්චි කරන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥාත් ඇදෙයියගේ වස්තුද එහෙම නැත්නම් ඒවත් වෙනස් වෙන සුළුද කියලා. ඒකත් වෙනස් වෙන සුළු බව පෙන්වන්න වෙනවා. ඒ ධර්ම පිළිබඳව මුල, මැද, අග බලන්න සූදානම් වෙන කෙනාට. ඒක තමයි මේ බුදුරජාණන්සේ පෙන්වන්න දන්නේ අස්සජී ස්වාමීන් වහන්සේට මෙතෙක්කල් බොහෝම ගෞරවයෙන් කවුරුණා සාදු කියලා සම්මත වශයෙන් රකින්න මේ සමාධිය පවා අනිත්‍ය බව වෙනස් වෙන සුළු බව දුක් වෙනස පිණිස පවතින බව පිළිගන්න ලෑස්තිද කියලා ඒකට බුදු කෙනෙක් වෙන්න ඕන ඉස්සරහට එහෙම නැත්නම් හිතන්නේ අපිට ඒකාන්තයෙන් මේ සමාධිය ਸਰවතෝ භද්‍රයි ਸਰවව්‍යාපී හැමතැනම උදව් කරයි කියලා. ඉතින් ඒ නිසා සරුවචාන්ස මේක රූප වේදනා සංඥා සංකාර වශයෙන් දිගට කඩ කඩා වතුරු ගහ ගහ පෙන්නනවා මේ සමාධිය පව වෙනස් වෙනවා කියලා. ඉතින් මෙතෙන්දී අතුරු මාත්‍රකාවට මම ගිහිල්ලා මම කැමැති මතක්කරනද මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල පඤ්ච ඉන්ද්‍රිය සහ පංච බල කියලා දෙකක් තියෙනවා පොත්පත් කියව නැත්නම් ඒක හම්බ වෙනවා සද්ධා ඉන්ද්‍රිය සද්ධා සති වීරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය පඤ්ඤ ඉන්ද්‍රිය කිය. මේක යම් දවසක සද්ධා බලය වීරිය බලය සති බලය සමාධි බලය සහ ප්‍රඥා බලය බවට පත් වෙන්න ඕන. මේක එක යෝගාවචරයක් වඩාන යනකොට යාට වේලාවක සතිය මතුවෙනවා ඉන්ද්‍රිය ධර්මයක් විදිහට තව වේලාවක ඒක මේරුවාට පස්සේ අතිය ස්ථාවර වෙනකොට ඒක බලයක් වඩටපත් වෙනවා ඒ වගේම සමාධි ඉන්ද්‍රිය සමාධි බලයක් පාටපත් වෙනවා. ප්‍රඥින්ද්‍රිය ප්‍රඥා බලයක් පාටපත් වෙනවා. වීර්ය ඉන්ද්‍රිය වීර්ය බලයක් පාටපත් වෙනවා. සද්දේන්ද්‍රිය සද්දා බලයක් පාටපත් වෙනවා. ඉතින් මේක පෙන්වන්නට ගිහිල්ලා ඔය පටිසම්භිදා මාර්ගයේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බල කතා කියලා බල ධර්ම බවට පත් වෙනකොට කොහොම තිබුණ එකක් කොහොම දෙයක් බවට පත් වෙන එකද මේ ඉන්දිය ධර්ම බල ධර්ම වෙන්නේ කියන තැන මේ අස්සජි ස්වාමීන් වහන්සේටත් උගන්වන්න පාඩමක් තියෙනවා. ඒකෙදී කියනවා අස්සද්දේන කම්පතිටි සද්ධා බලං කියලා. අපි භාවනා කරගෙන යනකොට විශේෂයෙන් මම කියන භාවනා කරන යනකොට දන් දෙනකොට සිල් ලකිනකොට නෙමෙයි භාවනා කරන යනකොට අපිට වෙලාවක එනවා ඉතාමත්ම බලවත් සද්ධාාවක් දන් දෙන වෙලාවට වැඩි. සිල් ලකින වෙලාවට වැඩි. මොකද ඒක බොහොම සම්බන්ධයිනේ මේ බුදුහාමරගේ පණිවිඩයට. එහෙම සද්ධාාවක් ආපු වෙලාවට හිතනවා මීට පස්සේ නම් මට කවදාකවත් ආයේ මේ ශ්‍රද්ධාව කැඩෙන එකක් නැහැ. මොකද මේක ආවේ සතිය හරහා, සමාධිය හරහා, ප්‍රඥාවෙන් මම මේ තේරුම් ගත්තේ කියලා එනවා. ඒ වෙලාවට නොසැලෙන සද්ධාාවක් පහළ වුණා වගේ අවික්කප්පසාදයක් පහළ වුණා වගේ සතුටක් එනවා. නමුත් ආයත් වෙලාවක බරුවක් හමාරක් කරනකොට සද්ධාව නැතිලා යනවා. සද්ධා නැතිලා ගියාට පස්සේ හරි පශ්චාත්තාවයක් එනවා. ආයශරයක් හිත කෙලෙසට බරයි. ආයතරයක් හිත ද්වේෂයට බරයි. ආයතරයක් හිත නින්දට බරයි. ආයතරයක් හිත දෙගිඩියාවට බරයි. ආයතරයක් හිත සැක කරනවා. ඉතින් හිතන ඉදා මෙච්චර ලස්සන බුදුහාමුදුරුවෝ පිළිබඳ සැක කරපු මට සැක නොකරපු මට ධර්මයේ පිළිබඳ විශ්වාස කරපු මට සංඝයා විශ්වාස කරපු මට සීලේ විශ්වාස කරපු මට මේ කිරි මේ මේ කිරිබිම්මල් නැටි කඩනවා වගේ එහෙම නැත්නම් කිරියල පිටක් කඩනවා වගේ සිල්පද කැඩෙනවා කාමයේ ඉදිරිපිට සිල්පද කැඩෙනවා. ද්වේෂයේ ඉදිරිපිට සිල්පද කැඩෙනවා. නිදිමත ඉදිරිපිට සැක ඉදිරිපිට මේ මෙච්චර ලස්සන දෙහිටම මට කැඩෙනවා. ඉතින් ඒ වෙලාවේදී හරි ઈચ્છා බංගත්වයක් වෙනවා. එතකොට ඒ පුද්ගලයාට සිය දිවින සාගන්නවා කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. මේකදී මට තියෙනවා තවත් පොඩ්ඩක් අත්තකට ගිහිල්ලා ඉවරලා ජාතක කතාවක තියෙන කතාවක් කියන්නේ කියලා අපේ සරුවච්චන් ආනන්දේ බෝසත්ත්ව කාලේ ගඟක් අයිනේ බොහොම ලස්සන අසපුවක් හදාන භාවනා කරද්දී දවසක බලාපොරොත්තු නැති විදියට ඒ ගඟේ ඊ타ත්ම තරුණ කඩවසන් ස්ත්‍රියාවක් ගසාගෙන යනවා. එයා කෑ ගහනවා අනේ මාව බේර ගන්න කවුරුත් නැද්දෝ කියලා. එතකොට සරුවච්චන් බෝසතාන් වහන්සේ දකිනවා මේ ස්ත්‍රියව කොට ගත්තොත් අනිවාර්යයෙන් මගේ Brahmacharya කැඩෙනවා කියලා. ඒ තරම්ම ස්වරූපී. කොහොමද හැබැයි පුළුවන් කොට ගන්නත්. පස්සේ හරි ස්ත්‍රියව අඬන දොඩන හැටි විලාප දෙන හැටි දැකලා කොහොම හරි කොට ගන්න. ගොඩ අරගෙන කියනවා මම මේ සම්පූර්ණ රාජ්‍යයක් අතහැරලා ආවිල මේ බණ භාවනාවට ආවේ. උඹේ රූපේ ඒකාන්තයෙන්ම මනබන්ධනීය. ඒ නිසා අනිවාර්යෙන් මට භ්‍රමචරියට බාධායි. මේක කෙරුවොත් උඹට සාප වෙනවා. ඒ කකුල් දෙක අල්ලලා වැඳලා කියන ඔබ වගේ තපස්සරයන් වහන්සේ නමක්ගෙන් මම කවදාකවත් කාමයේ බලාපොරොත්තු නැහැ. හැබැයි මට ලෝකයා කරපු අසාධාරණත් එක්ක බලනකොට මට කවදාකවත් ලෝකේ ගිහිලා ජීවත් වෙන්න බෑ. මට මේ කැලේම ඉඳ දෙන්නයි කියලා. ඊට පස්සේ කියනවා මට නොපෙනෙන පැත්තක ඵලයන් ගිහිල්ලා හිටපන් කියලා. ඉතින් අවුරුදු 7ක් ඉන්නවා. අවුරුදු 7ක් ඉන්නවා අර ස්ත්‍රියව දකින්න නැතුව. ඒ ස්ත්‍රියවත් වග වෙනවා මේ බෝතන්නාංශේ නොදකින්න. නමුත් අවුරුදු 7 ගියාට පස්සේ බෝතන්නාංශගේ හිත රාත්‍රියේ දවල්ේ දෙකම කල්පනා කරන්නේ ඕකමයි. නිතරම කල්පනා වෙනවා මම මේ ස්ත්‍රියව ගාට ගියොත් ස්ත්‍රියා මට බෑ කියන්නේ. ඇයි මං යන්නේ නැත්තේ? අන්තිමට මේක පුදුමාකාර වදයක් වෙනවා. වදයක් වෙලා එයා හැමදාම මේ ස්ත්‍රියව එයි කියලා Taman ඉන්න ගල්ගේ විශාල ගලකින් අවුරලා තියලා ඇතුළට යන්නේ සාමාන්‍ය පුරුෂයෙකුට අර ගලවන්න බැරි ගලකින්. ඇතුලේ ඉන්නකොට මෙයාට ඇති වෙච්ච කාමරාගය කොච්චරද කියනවනම් ගොම්මන් වෙලාවේ හිතනවා මොනවා වුණත් මගේ Brahmacharya කැඩුණත් මම මේ ස්ත්‍රිය කාට යනවායි. ඊළඟ ගල්ලෙන ඇතුලේ ඉඳලා ගල උස්සනවා. ගල උස්සලා ඒ ගල රිංගන්න අඩයක් තියෙනවා. අඩයක් තියලා කල්පනා කරනවා මම මෙච්චර කල් Brahmacharya රැක්කා. දැන් මෙතනින් ඔක්කොම ඉවරයි. ගල බෙල්ල එළියේ කඳ ඇතුලේ අඩේ කල්පනා කරනවා මම දැන් එළියට ගියොත් කවදාකවත් මගේ ආත්මය පිරිසුදු කරගෙන ඉන්න බෑ. ඊට මීට වැඩි හොඳයි මැරනවා කියලා අර අඩේට ගහලා ගල වැටිලා ගල උඩ මැරලා යනවා කියලා කියනවා. ඒ ධර්මෙත්‍රම givisගෙන කටයුතු කරත් මේ ශද්ධාව කියන එක වෙලාවක අපේ පාලනය තුල හිටනවා එදාට අපිට දෙනවා අයියෝ ඕක මොකද්ද කියලා. ඔව් ගිනි ගන්න පටන් ගත්තට පස්සේ කාටවත් එක පාලනයක් නැහැ. ඉතින් ඒ නිසා සරුවචනාංශයේ සඳහන් කරන යම් දවසක භාවනා කරනකොට සද්ධාව පිළිබඳව අපදියක් එනවා. සද්ධාව පිළිබඳ දැනුමක් එනවා. මුලැමැදාක දැකලා මේ සද්ධාව නැති වෙන වෙලාවක් එනවා අසද්ධාව අන්නේ දා නොසැලී ඉන්න පුළුවන් නම් ඒක තමයි සද්ධා බලය කියලා කියන්නේ. අසද්ධාව එනවා සද්ධාව තිබුණා අසද්ධාව බාටපත් වෙනවා අනේ මගේ හිත ඒ ගැන සැලෙන්න හොඳ නැහැ මොකද සද්ධාව කියන්නේ අනිත්‍ය ධර්මයක්. මේක මට වෙලාවකට තියෙන වෙලාවක නැහැ. ඒ නිසා ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ පුළුවන් තරම් සද්ධාව වඩන තැන. සද්දා බලය කියලා කියන්නේ ඒකත් නැති වෙන්න ඉඩ තියෙනවා නැතුණා කියලා සැලෙන්න එපා කියන එකයි. ද වීර්ය ඉන්ද්‍රිය තියෙනවා. වීර්ය ඉන්ද්‍රිය ආවට පස්සේ සෝන ආමඳුරෝ සක්මන පිළිබඳව පුත්‍රජාන් වහන්සේගේ ආනිසංස කතා අහලා කොච්චර සක්මන් කරාද කියනවනම් ඒ වගේ මේ ස්වාමීන් වහන්සේගේ කකුල් දෙක යටිපතුලේ මයිල් තිබුණයි කියලා කියන්නේ. ඒ තරම්ම සිටු පුත්‍රයෙක් කවදාකවත් පොළොව පාගලා නැහැ. උපදිච්ච ගමන් දරුවෙක්ගේ කකුල් දෙක වගේ සාමාන්‍ය අටුවාව කියන්නේ කකුලෙත් මයිල් ඇවිල්ලා තිබ්බයි කියලා. ඊට පස්සේ සක්මන් කරනකොට කරනකොට පොළොවේ වැදිලා මේකෙන් ලේ ඇවිල්ලා මුළු සක්මන් මළුවම හරක් මඩුවක් වගේලු. ඒ තරම්ම වීර්ය කරලා තියෙන බිනිසු ගිහිලා කියලා තියෙනවා විශාල වස්තුවක් වේදම් කරලා ඇවිල්ලා මේ ශාංශ භාවනා කරනවා දැන් නම් අනවශ්‍ය විදිහට වීර්ය කරනවා. ඊට පස්සේ සර්වඥාන්සේ ළඟට ඇවිල්ලා මේක මධ්‍යස්ත වීරියක් ඇතිකරනට ඒ ස්වාමීන් වහන්සේට උපදෙස් දෙනවා අන්න ඒ වගේ වීර්යයක් එන වෙලාවක් එනවා පරියන්කේදී. නැත්තම් භාවනා කරනකොට භාවනා ජීවිතේදී. නමුත් අන්තිමට ඔක්කොම දාලා ගිහලා බුදියන්ටත් හිතෙනවා. එක්ක බුදු වෙන්නත් හිතනවා වෙලාවක්. අනෙක් වෙලාවට බුදියන්ටත් හිතෙනවා. ඒ වගේ වීර්ය වැටිච්ච වෙලාවක හරියට කනගාටුවක් ඇති වෙනවා යකෝ මෙච්චර නිවාඩු දාගෙන ඕට මේ මේ අමාරුවෙන් නිවාඩු ඉල්ලන මේ සුදු ඇඳුමත් හොයන ඇවිල්ලා අටතිලුත් අරගෙන බුද්ධි නේද කියලා. හරි පශ්චාත්තාප වෙන බුදුහාම කියනේ එන්නේ පශ්චාත්තාපේ නැති වෙච්ච දවසට බීරිය කියන්නේ කොහොම තමයි. විලාවක එනවා විලාවක නැහැ. ඒ නිසා කුසීතේන කම්පතිති විරිය බලන් කියනවා කුසීතකම ඇවිල්ලා ඒ හිත නරක කරගන්නේ. මොකද මේ වීරිය කියන චෛතසිකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ වාගේම සතිය අපි හැම දෙයක්ම කැප කරලා මේ සතියනේ වඩන්නේ. සමාහට අසත්‍ය තියෙනවා. අසතිය කියලා කියන්නේ භාවනා කරනකොට හිතවිලි. භාවනා කරනකොට සද්ද. භාවනා කරනකොට වේදනාව ඇවිල්ලා හොඳටම දන්නවා මට තියෙන ආනාපානේ කරන්න ආනාපානේ පලාතක නැහැ. ඒ වෙනකොට හිතවිලි දෝරේ ගලනවා. බොහොම කැත හිතවිලි, බොහොම රාග හිතවිලි නැත්නම් සමහරට සද්දා හිතවිලි මොනව හරි කමන්නේ ගන්න. සමහරට වේදනාව එනවා ලුණු දෙය දැම්මා වගේ. අච්චාරු දැම්මා වගේ. පිකල් කරා වගේ. මුළු ඇඟේම ගණ්ඩ දෙයක් නැ ඉන්න බෑ. සමහරට සද්ද වලට පීරි ගන්නවා ඔර්ලෝසෝ ටික් ගන්නවත් ඇහෙන්න බෑ. වෙන සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. ඒක හොඳටම දන්නවා. දැන් ඉතින් සතිය වඩනවා කෝකෝ වෙතත් පලාතක සතිය නෙවෙයි. අන්න ඒ වෙලාවෙත් ඉච්ඡාබංගත්වයක් එනවා. බුදුජානක කියනවා කවදා හරි සද්ධා බලය සති බලය කියලා කියන්නේ පමාදේන කම්පතිච සති බලං. හිත ප්‍රමාදයට වැටුණට නොසැලෙන ගතිය. මේක මගේ වචනෙන් මම කියන්නේ අසතියක් සත්‍ය අසතියෙන් ඉන්න බව දන්නවනම් ඒක බලවත් සතියක් කියලා කියන්නේ. මම දැන් සතිය පිටවන්න උත්සාහ කරන දැන් සතියේ නැහැ. දන්න වෙනකොට මම හිතවිල්ලක ඉන්නේ. මම ඉන්නේ සාද්දක මම ඉන්නේ වේදනාව අනේ ඉතින් මොකද කරන්නේ? මේ සතිය හැටි මෙහෙම තමයි කියලා කවදා හෝ තියෙන සතියේදී සතිමත් වෙනවා වගේම සතිය නැති බව සතිමත් වෙනවා නම් සතිය නැති වෙලාවේදී සතිමත් වීම සතිය තියෙන වෙලාවේ සතිමත් වෙනට වැඩිය බලවත්. මේක තමයි සද්ධා සති බලය කියලා කියන්නේ. ඒ නිසා මේක තව ඩිංගිත්තක් විස්තර කරනවා කියත හැකි. අපි භාවනා කරගෙන ඉන්නකොට ඇබ්බැහියට වගේ පුරුද්දට වගේ අපේ හිත පිට අපි කියන හිතනවා දවල් හීන බවනවා හිත පිට යනවා ආදි වශයෙන් විවිධ ක්‍රම වලට යනවා. එහෙම ගියාට පස්සේ ඔන්න හිතවිල්ලේ ඉන්නකොට දන්නවා දැන් පාරෙන් පිට පැනලා ඉන්නේ. ආනපන හින්ද ඕනේ නැත්නම් පිම්බි මැකිලින් බලන්න ඕනේ එහෙම නැත්නම් සක්මනේ තියෙන්න ඕනේ. මොකද හිත පිට ගිහිට. අන්න ඒ වෙලාවක මොකදයි වෙන්නේ කියලා යෝගාවචරයට හරියට කමඨාන් සුද්ධ කරනට කියන්න පුළුවන් නම් සමහරෙකුට කියන්න පුළුවන් එහෙම හිත පිට ගිය බව දැනගන්නකොටම හිත නැවත අරමුණට ආවයි කියලා. සමහරෙකුට හිත පිට ගියාට පස්සේ හිතනවා හිතනවා හිතනවා කියලා මෙනෙහි කරලා අරමුණ කණෙන් ඇදගෙන සතිය කණෙන් ඇදගෙන ඇවිල්ලා ආයෙත් යන්න වෙනවා අරමුණ. අන්න ඔය දෙකෙන් මොකද්ද වෙන්නේ කියලා කියන්න තරමට නොසැලෙන ගතිය තියෙනවනේ ඒ කර්මස්ථානාචාරවල අගය කරනවා. මගේ හිත පිට ගියා. මම හිත නැවත ගෙනාවා. මගේ හිත පිට ගියා. මගේ හිත නිකම්ම නැවත ආවා. ඉතින් මේ දෙකෙන් ගෙනාවට වැඩිය හොඳයි ආපු එක. මොකද එයාම දන්නවා පිට ගියයි කියලා. ආවට පස්සේ දැන් හිත ආපහු ඇවිල්ලා මූල කර්මයක්. මේ හිත පිට ගියේ ගැන කනගාටු වෙන්න පුළුවන් එක්කෙනෙකුට අනිත් එක්කනට කියන්න පුළුවන් පිට ගියේ හිත ආවනේ කියලා කනගාටුව නැතුව අරමුණේ විතර බලන්න පුළුවන්. මූල කර්මස්ථානේ විස්තර බලන්න. විස්තර බලන්න නම් හිත පිට ගියා කියලා පශ්චාත්තාප නොවීමේ ආනිසංසය තේරුම් ගන්න. පමාදයට වැටුණ නොසැලෙන හිත. අන්න මේක අගය කරන්න පටන් ගත්ත දවසේ පැය 24ම සමාධියක සතියක ඉන්නවා ඉන්න පුළුවන් කියන ශක්තිය අදිෂ්ඨාන Tamande වෙනවා. හිත පිට ගියා නම් පිට ගිය බව. ආපව ආවනේ ආපු බව දාන්න. ගියයි කියලා කනගාටු වෙන්නෙත් නැහැ කියලා ආවා කියලා සතුටු වෙන්නෙත් නැහැ. ඉතින් ඒක ගැන විස්තර කරනකොට හොඳ ලස්සන කතාවක් තියෙනවා මේ මිනිස්සෙක් ගිහිල්ලා හාමුදුරුවන්ට ආරාධනා කරාලු මෙහෙමයි ස්වාමීන් වහන්සේට දානයක් තියෙනවා. 15 නමකට විතර දාන දෙන්න වටිනවා. ඉතින් 15 නමක් ඉන්නවා ස්වාමීන් වහන්සේත් වැඩියොත් හොඳයි කියලා. නොවැඩියත් හොඳයි. වැඩියත් නොවැඩියත් නෑ නොවැඩියත් වැඩියත් හොඳයි කියලා කියනවා. වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි කියලා. ඉතින් හාමුදුරුවෝ දන්නවා නොවැඩින එක තමයි මේ ආර්දනාව තියෙන්නේ. ඔය කියනකොට කියන්නේ තාංශ වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි කියලා. ඒකම සතියට කියන්නේ ඔබ එනවනම් වරේ. යනවනම් ඵලයන් ඔබ ගියත් එකයි නාවත් එකයි මම දන්නවනම් නොසැලෙනවනම් මේකයි ඕන කරන්නේ සතිය නෙවෙයි. සතිය නැති උනායි කියලා නොසැලෙන මනස. මේ අසජි සූත්‍රයට සම්බන්ධ වෙන්නේ මේකේ සමාජ පිළිබඳ ප්‍රශ්නේ. සමාධිය අපි බොහෝම තොරන් ගහලා, පවඩේලලා, නැටුම් කණ්ඩායමක් දාලා වඩම්මනවා. වඩම්මන ආවට පස්සේ ආවොත් හොඳයි. ඇවිල්ලා යනවනේ ඒත් හොඳයි. ප්‍රශ්නයක් නැහැ. මොකද ආයෙත් දවසේ ගෙන්න ගන්න එකයි තියෙන්නේ. නමුත් යම් කෙනෙක් සතිය සමාධිය නැති වෙනකොට කනගාට වෙනවා නම් එයා සමාධියට දාසකත්වයක් තියෙනවා. ස්වාමිත්වයක් නෙවෙයි. ඒක මේ හාමුදුරුවෝ පුරුදු කරලා හිටියේ නැහැ. මොකද මේ හාමුදුරුවෝ පුරුදු කරලා තිබුණේ සමත සමාධිය. බුදුරජාණන් වහන්සේ මේ විඥානේ පැත්තට යනකොට කියනවා සමාධිය වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි කියලා. එතකොට අපි නෑ සමාධිය පිළිබඳව එහෙම නිතරම ආවඩායි බෝවාන් කියාගෙන ඉන්න ගතියක් නෑ. උත්සාහ කරනවා එනවනේ බාර ගන්නව නැත්නම් නැති බව බාර ගන්න. මේකමයි විඤ්ඤා මේ ප්‍රඥාවටත් කියන තියෙන්නේ. වර්ග කියන්නේ වික්ඛිත්තේන කම්පතේටි සමාධි බලං. ප්‍රඥාවේ තියෙනවා ප්‍රඥාව නැති උනායි කියලා දැන් හොඳට වෙලාවක හොඳ පැහැදිලිව වෙන්න තියෙන දෙත් පේනවා. හොඳට පේනවා මට ඔක්කොම හිත අවුල් වෙලා අංජබජල් වෙලා කලවම් වෙලා යනවා. කමන්නේ. ආපෞසරයක් ආපෞ දවස මේ ප්‍රඥාව ඇති වෙන්න තියෙන ඉඩකඩ නැති වෙලා නැහැනේ. ප්‍රභාවේ නැති වෙලා නැහැනේ. මෙන්න මේ විදිහට මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහ පවා අනිත්‍යයි දුක පිණිස පීඨනවා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා පුරුදු කරනවා කියන එක කවදාකවත් හිතන්න එපා අන්‍ය ආගමකින් අපිට හම්බ වෙයි කියලා මේ පණිවිඩය. සමත භාවනාදී හම්බ වෙයි කියලා හිතන්න එපා මේ පණිවිඩය. මේක විපස්සනාවේදී පමණක්ම ප්‍රඥාවන්ත වූ වීරියවන්ත වූ බුදුහාමුදුරුවෝ ඉහළෙන්ම ගැඹුරින් අදහන කෙනාට ලක්ෂ වාරයක් වරද වරද්ද තමයි ඉගෙන ගන්න වෙන්නේ. මේක බොහෝම ලස්සන උපේක්ෂාව පිළිබඳ පාඩමක් උගන්වනවා. අපි මේ සියලු සැප සම්පත් අතහැරලා ගිහිගෙත් අතහැරලා අසජාම්දුර වගේ උපයන සද්ධාව පවා වීරිය පවා සමාධිය පවා ප්‍රඥාව පවා සමාධිය මේ සතිය පවා විනාශ වෙන සුළු බව නැත්නම් ඒකට නොසැලෙන බව තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඒ නිසා මේ විඥාණය පිළිබඳව මේ ඔක්කොම තීන්දුව කරන මැතුළෙම ඉන්න මැජික් කාර්යයක්. විඥානය මායූපමං කියලා බුදුහාමුදුරුවෝ පෙන්ලා තියෙන්නේ මේ මායාකාරයක් පෙන්වන මායා දර්ශන වල කිසිම සත්‍යතාවයක් නැහැ. ඒක ඔක්කොම ඇස්පැන්දුම් පපනයි. පෙන්ද පේන පින්දුපමන් රූපං වේදනා බොබ්බුලූපම මරිචිකූපම සංඥා කදලුක්කෝපම කදලුක්කූපම සංඛාරා මායූපම විඥානං කියලා බුදුහාමුදුරුවෝ තේ මේ විඥානයේ පෙන්වන මේ මායාවේ මොන සත්‍යයක්ද? අපි දකින හීනේ ඒ වෙලාව අපි හිනේ 100ක් ජීවත් වුණාට ඒක මොන සත්‍යයක්ද? අපි මේ සල්ලි කියලා බලන නාඩගම් වල එහෙම නැත්නම් විසළු දර්ශන වල විකාර දර්ශන වල මොන සත්‍යයක්ද? අපි සල්ලි කියලා බලන මේ මැජික් වල මොන සත්‍යයක්ද? ආන්නේ වගේ තමයි මායාවේ මේ විඥාන මායාවේ තියෙන මේ විකාර ස්වરૂපේ මායාකාරී ස්වરૂපය, ෂටගතිය, මායාවී ගතිය, වංචනික ගතිය තියෙද්දි මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියා ගන්නවා නම් බුද්ධජානනාංශය සඳහන් කරලා තියෙනවා එවැනි විඥානයක් අපට මරණ චිත්තක්ෂණයේදී උදව් කරයිද? ගේතර ගෙවදී ඉන්න වටිනවද මෙයා මගේ සුබ පිණි සුබ සිද්ධිය පිණිස හිටි. මෙයා මගේ මං කියන විදියට මගේ න්‍යාය පත්‍රයට වැඩ කරයිද කියලා හොඳට බලන්න මැරෙන්න ඉස්සර වෙලා මේ න්‍යාය පත්‍රයට වැඩ කරනවාද කියලා. භාවනා කරන අයට තමන්ගේ අත්දැකීමට තට්ටු කරලා අහන්න පුළුවන් කොච්චර බලාපොරොත්තුෙන් ඇතුව ගියා සමහර ලාවට අඩු ගානේ මූල කර්මස්ථානයේ හිටියන් කියවට හිත හිටින්නේ නැහැ. ආනාපානෙ හිටපන් කියවට හිටින්නේ නැහැ. අපි දන්නවා ඒකට නාලා පේ වෙලා සුදු ඇඳගෙන අටසිල් සමාදන් වෙලා භාවනා මධ්‍යස්ථාන වෙලා කමටහනුත් අරගෙන අනුන් දෙන බතක් කාලා මේක කරපන් කියලා කිව්වට හිටින්නේ නැත්නම් අපිට කියන්න පුළුවන් දෙයක වශයේ පවත්තයි කියලා. භාවනා නොකරන කෙනෙක් ගැන අහුවම කොහොමද හිටින්නේ? භාවනා වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද කවදාවත් කියලා නැහැනේ. එක තැනක තියන්න උත්සාහ කරන නිසා ඒගොල්ලෝ හිතනවා අම්මෝ විඥානේ මට ඕන වෙලාවක ඉද්ද ගැහුවාගේ හිටවද කියලා. අපිත් අක්ක කෙනෙක් ඉන්නවා. ඒ අක්කා කියන්නේ මම මේ දරුවෝ ටික දීක දුන්නාට පස්සේ යනවා. මම කෙලින්ම පැය 3-4 භාවනා කරනවා. මට ප්‍රශ්නයක් නැහැ කියලා. එයා හිතාන ඉන්නවා එහෙම මේ කිව්ව පළියට ගියාට පස්සේ භාවනා කරන එක කරන්න පුළුවන් මේ කියලා ওই දරුවෝ හැදුවා වගේ හදන්න පුළුවන් කියලා. කරන්න ගිය දවසේ තමයි තේරෙන්නේ. ඒ නිසා මරණ මොහොත වෙනකන් ඉන්න එපා මේ විඥානය කියලා කියන්නේ මායාකාරයක් කියලා දැනගන්න. විඥානය කියලා කියන්නේ ගොඩ පෙර කොදරුකම් දෙන අමාරුවේ හෙලන එක බව දැනගන්න. ඉතින් ඒක නිසා සරුවත් chance සඳහන් කරලා තිනවා මේ විඥානයේ 11 ආකාරයෙන් කොයි එකාවත් අපි මේකේ සාමාන්‍යයෙන් තමන්ට ආත්ම ශක්තිය දෙන සක්කාය දිට්ඨිය වඩන ඒ වගේම මාන්නේ වඩන තෘෂ්ණා වඩන හැම විඥානයක්ම පෝෂණය කරන චිප වැළඳගෙන ආලිංගනය කරගෙන තියාගෙන ඉන්නවා. එතකොට අපි හිතනවා අපි ශප විඳිනවායි කියලා. අපි හිතනවා අපි පොහොසත් කියලා අපිට යමක් කමක් කළ හැකියි කියලා. නමුත් හොඳට බලන්න හිටියොත් ඒ හා සමාන මේකේ අනිත් පැත්තක් තියෙනවා. ඒ දෙකේම ශප දෙන පැත්ත හෝ ඉච්ඡා බංගත්වය දෙන පැත්ත දෙකේදිම කිසිම මම කියාගන්න නැති මගේ කියාගන්න නැති ආත්මේ කියාගන්න නැති තැනකට යන්න නම් ඒක බණ අහලා විතරක් හරියන්නේ මේ බණ හරි කියලා අදහුවට හරියන්නේ අඩියට යන කම්ම ඒ කියන්නේ විඥානය සුද්ධ කරන සුද්ධ කරන අඩියට යන කම්ම යන්න අපි ඊයේ අර චේතනා සූත්‍රයේදී සඳහන් කරා යම් වෙලාවක අපි හොඳට ආස්වාද ප්‍රසවාසය කරලා ආස්වාද ප්‍රසවාසයේ සංසිඳිච්ච තැනකට නැත්නම් කය හොඳට තැකීකරු කරන පැයක්මාරක් ඉන්න පුළුවන් තරමට ආනාපානේ සංසිඳුවාගෙන ඉන්න තැනකට ගියාට පස්සේ වුණත් මේ විඥානයේ ප්‍රතිෂ්ඨාපිත චේතනා පකප්පන අනුසය කියන ධර්ම තුනක් ගන්න. යං චේතේති යං පකප්පේති යං අනුසේති තං ආරම්මණං හෝති. විඥානය අර කුඩල්ල අල්ලන්න තන ගන්නවා වගේ එක්ක චේතනාව පදනම් කරගන්න. එහෙම නැත්නම් ප්‍රකල්පන සැලසුම් සලසංකස පදනම් කරගන්න. එහෙම නැත්නම් අපි නොදන්න අනුශේ පදනම් කරගන්න. අනුශේ කියලා කියන්නේ අපි දන්නේ නැති අපේ account එකේ තියෙන සල්ලි ගාණක් වගේ තියෙනවා අපි ගෙන පෙර ආත්මවලින් ගෙන ආපු යම් යම් ඇබ්බැහි. යම් යම් පුරුදු, යම් යම් චරිත ලක්ෂණ. ඒ කොයි එකක් හරි විඥානේ පදනම් කරගන්න ගන්න. එතකොට කියනවා පතිට්ඨිත විඥානය කියලා විඥානේ හොඳට පදියම් වෙලා තියෙනවා. පදයෙන් වෙච්ච විඥානේ ඒකාන්තව සංසාරයට යනවා. ඉතින් අපිට මේකේ තියෙන මායාව, මේකේ තියෙන වෙනස් වෙන සුළු බව මේකේ චපල ගතිය දකින්න නම් අපිට සිද්ධ වෙනවා උත්සාහයෙන් මේ චේතනා පහළ නොකරින්. භාවනා කරලා හොඳට සතිය ඇති කරගෙන සමාධියත් කියලා කියන්නේ ආනාපාන සතිය තුලින් සමාධිය එnderලා උත්සාහ කරන්න වෙනවා කිසිම චේතනාවක් පහළ නොකර ඉන්න පුළුවන් දෙයක්. ඒක මේ කාය සංස්කාර කියන චේතනාව විතරක් නෙවෙයි චිත්ත සංකාර මට්ටමේදී නතර කරන්න වෙනවා. ඉතින් එතකොට යෝගාවචරයට උගන්ලා කියනවා මුදුවර කය තැම්පත් වෙලා ආනාපානේ සංසිඳුණා නම් මොනම දෙයක් ප්‍රාර්ථනා කරන්න එපා අඩු ගන්න මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලාවත් කියන්න එපා මේක අසුබයි කේසා ලෝමානකා දන්ත කියන්නත් එපා මොනවත්ක්ත්ම චේතනා පහළ නොකර ප්‍රනිදි නැතුව මෙහෙවීමක් නැතුව යන්න ඇරියොත් බුදුදෙනාචේ චේතනා සූත්‍රය කියලා කියනවා යම් වෙලාවක චේතනා නැත්තම් යම්පකප්පේදී යම් අනුශේති තං ආරමණං හෝතේ හිත මේ අනාගත සැලසුම් අරමුණු කරගෙන එහෙම නැත්නම් අනුශේධ ධර්ම අරමුණු කරගෙන විඥානය පවතිනවා. ඒ කියන්නේ අපිට හිතෙනවා දැන් නිවන් දක්වා දන්නේ නැහැ මම පළවෙනි ධ්‍යානෙත් දන්නේ නැහැ මම මේ ඉන්නේ කොතනද දන්නේ නැහැ කියලා අපිට නිකන් අපි ගැන හොයා බැලීමේ ආසාවක් වෙන එක බොහෝම අනුකම්පා සහගතව තමයි යන්නේ. නමුත් මේක තන්නේ කර වංචනික ධර්මයක්. මේ විඥානයේ පදත්තානේ ලබනද එයා හිතෙන් සැලසුම් හදනවා. ඉතින් අපි හිතනවා මම මං ගැන සැලසුම් හදන්නේ તો කවුද බලන්නේ? ඒක නිසා මේ සැලසුම බොහෝම කරුණාවන්තයි කියලා හිතෙනවා. බොහෝම අමාරුවෙන් කර්මත්තානාචාරවරු කියනවා ප්‍රාර්ථනා කළ පමණින් මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. සැලසුම් කරාට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් නම් චේතනා විතරක් නෙවෙයි සැලසුනොත් නතර කරන්නයි කියන්නේ. මං ඊගාවට මොකද කරන්න ඕනේ? මං ඉන්නේ හරි පාරේද? নানা ප්‍රකාර විදියට මේ පඤ්ඤා මුඛේන විචිකිච්ඡා වංචේති කියලා කියනවා. ප්‍රඥා මුඛයෙන් විචිකිච්ඡා වෙයිලා වංචනය කරනවා මේ අපි ගැන හිතලා බලලා අනුකම්පා කරන ගොඩ පෙරක දෝරුවෙක් වාගේ. මේ විපස්සනා කරනකොට පැහැදිලිවම කියනවා මේ අනිකුත් කෙලෙසුන් බරපතල කෙලෙස් නැති වෙනකොට මේවා මතුවෙන්න පටන් ගන්නවා. මේවා නවමහා විතක්ක විස්තර කරන වෙලාවෙදිත් විස්තර කරනවා විවිධාකාරයෙන් අනුන් ගැන අනුකම්පාවක් වශයෙන් අනුන්ට මේ බණ කියා දීමක් වශයෙන් එහෙම නැත්නම් නොමැරි ජීවත් වෙන්න මම ලෙඩ වෙන්නේ නැතුව ඉන්න බැනුම් අහන්න නැතුව ඉන්න ඒ වගේම ඥාතින්ට උදව් කරන්න විවිධාකාරයෙන් මෙයා විවිධාංගීකරණය වෙන්න. ඒක දැනගන්න මේ චේතනා සහ පකල්පන තමයි මේ එන්නේ කියලා. යෝගාවචරය තියෙන ආවට ගණන් ගන්නත් එපා. හැබැයි කවදාකවත් හිතන්න යන්න එපා. මට පොර දාන්න යන්න එපා. උඩගෙඩි දෙන්න යන්න එපා. පයින් රිලෝන්ඩ් ඉනිමම් බඳින්න යන්න එපා. අන්තිම අමාරු දාණය ඔන්නෝක තමයි ජීවිතේ තියෙන්නේ. හොඳට කෙලෙස් නැති தත්වෙට හිතපත් වුණාට පස්සේ හිත ගොජ දාන්න ගන්න. ඒක පේන්නේ චේතනා වශයෙන්. අනි මට මේ හිත මිච්ඡර වෙලා පවත්තන්න ලැබේවා. හෙටත් මේක ලැබේවා ආදි වශයෙන් චේතනා. ඒක දැනගන්න මේ මට විඥානයේ ප්‍රතිස්ථාවක් ලබනවා. ඊට පස්සේ ප්‍රකල්පන මත විඥාන ලබනවා. ඒ ඔක්කොම අයින් කරුවොත් ඒ චේතනායේ ප්‍රකල්පන අයින් කරුවොත් පමණක් අපිට සමහර විටක අනුසේ ධර්ම කියන වෙන කිසිම ආගමක කතා නොකරන බුදුරජාණන් වහන්සේ කිං කුසල ගවේෂි හොයාගත්ත අනුසේ ධර්ම වැඩ කරන හැටි දැනගන්න පුළුවන් වෙයි. අනුසේ ධර්ම තියෙන තාක්කල් විඥානයේ අනුසේ ධර්ම වෙත පදට්ටහානේ ලබාගෙන පවතිනවා. අනුසේ ධර්මයක් නැති වුනොත් විඥාණයට අරමුණක් නැතුව යනවා. එතකොට අනිමිත්ත සමාධිය කියලා අපි සඳහන් කරන්නේ නැත්තම් නිමිත්තක් නැහැ. මොකේ ඉලිලා තියෙනවද කියලා කියන්න දන්නේ නැති අනිමිත්ත සමාධියකට යනවා. ඒකත් එක්කම මේ අනිමිත්තත් එක්කම යන සමාන වශයෙන් අප්පණිහිත කියලා කියන්නේ අනාගත සැලසුම් නැහැ. ප්‍රනිධියක් නැහැ. එයි මම භාවනා කරන්න කියලා දන්නේ නැහැ. හැබැයි භාවනාව ජයයට යනවා. මෙන්න මේක මානසික தත්වයක් නෙවෙයි. මේක අමානුෂික தත්වයක් නමුත් මිනිස්සෙක් වශයෙන් අත්දැකිය හැකි தත්වයක්. මෙන්න මේක මේ අස්සජි හාමුදුරුවෝ කලින් අත්දකලා නැහැ. උන්වහන්සේ භාවනා කරේ අනිවාර්යයෙන්ම අරමුණක් තියන. අනිවාර්යයෙන් මේක මේක ලබන්න ඕන කියලා සැලසුම් හදා හදා ගියා. කවදාකවත් එහෙම නැති තැනකට හිත මොහතකටවත් ගිහිලා තිබිලා නැහැ. ඒ නිසා ඒක කඩාන වැටිච්ච දවසේ පිරිනවා කියන අදහස තමයි ආවේ. බුදුජානනාංශේ නිසා කියන විඥානේ 11 ආකාරයෙන් බලනද මේකට චේතනාව වලට පොර දාන්න එපා. ප්‍රකල්පන වලට පොර දාන්න එපා. අනුශේධ ධර්ම වලට හැම වෙන වඩ පොර දාන්නත් එපා. හැබැයි මේ චේතනා ආවට හිත නරක කරගන්නත් එපා. ප්‍රකල්පන ආවට හිත නරක කරගන්නත් එපා. අනුශේ ආවට හිත නරක කරන්නත් එපා. එතකොට ඒව එන දේවල් මිසක ගෙන්න ගන්න දේවල් නෙවෙයි ප්‍රාර්ථනා කරන දේවල් නෙවෙයි ඉල්ලලා ගන්න දේවල් නෙවෙයි ඉතින් මෙතනදි මේ අසංස්කාරික සසංකාරික ભેදය අවිඥානික සවිඥානික ભેදය හිතලා කරනවද වෙනවද කියන ભેදය ඉතාමත්ම සියුම්. ඉන්ෂා මේක පිළිබඳව විග්‍රහයක් කරන මේ බටහිර මානසික විද්‍යාව පිළිබඳ දන්න චින්තකයෙක් කියලා තියෙනවා අපිට දවසකට එන හිතුවලින් 98ක් විතර වගේ හිතලා ගන්න දේවල් නෙවෙයි ඉබේ එන දේවල් කියලා. thought without a thinker අහසේ හිතවිලි පහළ වෙන බලාකුළු පහනෝගේ වහන අපි අපේ මෝඩකම කියලා කියන්නේ පෘ탁ජනකම කියලා නේද හැම හිතවිල්ලකටම දුක් වෙනවා. අර හැම හිතවිල්ලක්ම තමන්ගේ මල්ලේ දාගෙන අයියෝ මට මේම මේ වගේ කඩප්පුලි හිතක් ආවනේ කියලා මේ සිල් අරගෙන අටසිල් සමාදන් වෙලා ඉඳද්දිත් මට කාම හිතවිල්ලක් ආවනේ නැත්නම් මෙච්චර මට උදව් කරන මනුස්සයා පිළිබඳව ද්වේෂහිතවිල්ලක් ආවනේ ආදි වශයෙන් අර අහසේ බලාකුණු පාළු වෙන බලාකුළු වලට උපන්න සාධක ලියන්න හදනවා වගේ උදේ ඉඳලා හැන්ද වෙනකම් පෘථග්ජනය කරන්නේ අර අයාල යන හිතවිලි රාශියක් Tamange මල්ලේ දාගෙන මේක මාමය මේක මාගේ මේක මගේ ආත්මය කියාගෙන කෙනෙකුට සත්පුරුෂයෙකුට මුණ දී ගන්න බැරි තරම් ලැජ්ජා තත්ත්වයටපත් වෙනවා කවදාකවත් මේක සත්පුරුෂයෙකුට කියලා කමඨාන සුද්ධ කරගන්න ඕනේ කියලා හිතෙන්නෙත් නැහැ ඒ මොකද එතෙන්ට යනවයි කියලා කියන්නේ හොඳ සීලයක පිළිටන්න ඕන හොඳ සමාධියක් තියෙන්න ඕන හොඳ විපස්සනාවක් තියෙන්න ඕනේ මේකයි සුද්ධ කළ යුතු தත්ත්වය කියලා තේරෙනවා. ඉතිසා ඔය මේ අංගුත්තර නිකායක තනකදී සරුවත් chance සඳහන් කරනවා මේ අසම්පජාන කාය සංස්කාර කාය සංස්කාර තියෙනවා අසම්පජාන වචී සංකාර තියෙනවා අසම්පජාන මනෝ සංකාර තියෙනවා අපි නොදැනුවත්වම මේ කය ජීවත් වෙන තාකල් මොනවදෝ හිතිලි වගේක් තියෙනවා මොහොතට ගියාම අයින්ද ගියාම රැළ ගහනා වගේ රැළ ගහන්න නැති මොහොතක් නැහැ. භාවනා කළා මේක දැක්කට පස්සේ ගොඩක් සතුටු වෙන්න ඕනේ මේක මමද මේක මගේද මේක මගේ ආත්මයද කියලා ප්‍රශ්න කරන්න සෑහෙන පෞරුෂත්වයක් ඕනේ. සෑහෙන බුදුන් ඇදහිල්ලක් ඕනේ සෑහෙන වැරදි කරලා කරලා කරලා එතෙන්ද කියලා බලන්න ඕනේ මේ අසජි හාමුදුරන්ට ආව වගේ මේ විපිලිසරකම මේ කුකුස මම බාරගත යුතුයද මේක මගේද මේක මගේ ආත්මයේද කියලා ප්‍රශ්න කරන තනං මූණ දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා මේක තියෙනවා මේක නිකම්ම නිකන් හුලඟක් විතරයි මේක නිකන් නිකන් අහසේ පාවෙන වලාකුලක් විතරයි නමුත් ඒ ස්වාමීන් වහන්සේට මරණාසන්න අවස්ථාවේදී තද්ද බල දුකක් ආවේ බුදුරජාණන්සේ ගිහිල්ලා අහනවා උඹට එන කුකුස උඹේද? ඔය එන විපිලිසරකම උඹේද? ඒක එහෙම කියන්න තරම් මේ ආහාර පද්ධතියක් තියනවාද කියලා. හොඳ වෙලාවට ඒ වෙනකොට අසජි හාමුදුරුවෝ පැවිදි වෙලා හිටියා සීලයක් හොඳට තිබුණා සමාධියක් තිබුණා බුදුහාමුදුරුවෝ ගිහලා ටොක්ක අනිනකොටම ඇනේට මිටියෙන් ගහනකොටම කාරණාවට යන්න පුළුවන් වුණා. ඉතින් සීලයක් නැති කෙනෙකුට සමාධි භාවනාවක් කරලා මෙතෙන්ට නොගිය කෙනෙකුට මේ බුදුහාමුදුර අහන ප්‍රශ්න ටිකේ හරියට විඥාණය මේ ප්‍රඥාව එතෙන්දි මෙහෙව ගන්න බැරි කෙනෙකුට මොකද වෙන්නේ? ඉතින් කියනවා මේ වැනි ගැඹුරු බණ භාවනා කරන කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ. අපි මේ මරණ මොහොතදී මේවා කියන්න ගියාම තිබුණටත් ඇදී අවුල් වෙනවා කියලා. ඒ නිසා මේ වැනි දේවල් කරන්න තියෙන හොඳටම හයියති තියෙන වෙලාවේ උත්සාහ කරලා බලලා මේ අඩියටම ගිහිල්ලා බලුවොත් අපි මේ කතා කරන වචන වලින් 100ට 60ක් 70ක් හිතලා බලලා කතා කරන දේවල් නෙවෙයි කච කචේට යන වචන විතරයි. නැත්නම් සම්පප්පලාප විතරයි. ඒවා නතර කරයි කියලා හත්ත පහක පාඩුවක් වෙන්නේ නැහැ. අඩු වෙන්නේ මොකද්ද පෞරුෂත්ව වැඩන එක විතරයි. අපි මේ දවසකට දඟලන දැඟලිලි ඔක්කොම ඇත්තටම බඩ විතරක් ගන්න ඔච්චරම නටන්න ඕනේ. පුළුවන් ද පැයක් හෙල්ලෙන්නේ නැතුව ඉන්න. පුළුවන් ද බෑ කිසිම પરමාර්ථයක් නැතුව යහට මට ඇවිදින්න කියලා බැලුවොත් ඔය තරු ඇඳලා ගහන්නයි දඟලන කෙනෙකුට පුළුවන් නම් කියන්න කොච්චර දක්ෂකම් තිබුණද පැයක් නිකන් හිටපන් කියලා පිස්සු හැදෙනවා. මීට ආව එක දවසක් මිනිසෙක් ආවෙත් රෑ 10 මාත්. රෑ 12 වෙනකන් පුදුමාකාර ඉර්ධි ප්‍රාතිහාර්ය පෑවා. නැගම කවදාවත් භාවනා කරලත් නැහැ මොකුත් නැහැ. උනට මට ඕනම වෙලාවක සතිපට්ඨාන සූත්‍රයේ 100කට හමාරට බණ කියන්න පුළුවන්. කද්දාක පදයක්වත් වරදින්නේ නැහැ. මම බණ කිලිව යනකොට වැස්සක් එහෙම આવොත් එමේ මං අදිෂ්ඨාන කෙරුවොත් එමේ බස් එක ලන කනක වහින්න එපා කියලා වහින්නෙත් නැහැ කිව්වා. මම මේවා කරලා තියෙනවා කිව්වා ජේතවනාරාමෙත් මේ මේ රුවන්වැලිසෑයි. ඉතින් ඉන්න විස්තරයක් කිව්වා මම ඉතින් සාදු සාදු සාදු කික අහගෙන හිටියා. 12ට විතර අහනවා ස්වාමීන් වහන්සේ කාලයකට පස්සේ හම්බුනේ ඔබ වහන්සේ ස්වාමගේ ස්වාමීන් නමක් හරි වටිනවා. මට අනිත් දවසක ආවොත් එහෙම මේ හම්බෙන්න පුළුවන් කොයි වෙලාවද කියලා මම කිව්වා තෝ වගේ හෝ රෑ 10කට කිසිම කතාවක් නැතුව මයි ළඟටලා පැයකමාර නාස්ති කරපෙකට තවත් අපොයින්ට්මන්ට් එකක් දෙන්න තරම් මම මෝඩෙද්ද කියලා. කිසිම ආර්ධනාවක් නැතුව ඇවිල්ලා මාගෙන් පැයකමාරක් කරන මේ පචකෙලින එකාට ආයෙත් අපොයින්ට්මන්ට් එකක් දෙන්න. එහි ස්වාමීන් වහන්සේ මේ කියන්නේ මගෙන් බණ අහලා පැවිදිච්ච කට්ටිය ඉන්නවා. ඒක මම කවුරු පැවිදි වුණත් මම උඹට අභියෝගයක් කරනවා. පුළුවන් නම් සුමාන දෙයක් කතා නොකර හිටපන් පිස්සු හැදෙනවා උඹට කියලා. මිනිහා නිකන් කරකෝල ඇතැරි වගේ මොකද දහස් ගාණට දේශනා දීලා කටහුරු කරගෙන වචනයක් හරි විනාඩියක් කතා නොකර හිටියොත් ඉන්න බෑ උට. මම කිව්වා මම අභියෝග කරනවා කියලා පුළුවන් නම් සුමාන දෙයක් කතා නොකර ඉපා ඊට පස්සේ පුළුවන් නම් වරින් කියලා. මට සාංශ ලේසියෙන් මම වැටෙන මිනිහ නෙමෙයි මම මේකත් අදිස්ථාන කරලා බලන්නම් කියලා කිව්වා මම කරපු දවසේ සයිකියාට්‍රික් කෙනෙක් ළඟ තියාගන්නයි කියලා. අපි ඔය සෙල්ලම් ඔක්කොම අපිට තේරෙන්නේ වැඩ නතර කරන්න උත්සාහ කරපු දවසේ. පැයක් වාඩි වෙන්න උත්සාහ කරපු දවසේ පැයක් එක දිගට සක්මන් කරන්න උත්සාහ කරපු දවසේ පැයක් එක අරමුණක ධානය කිය දවසේ අපිට තේරෙනවා අපිට නටන්න දඟලන්න පුළුවන් නතර කරන ගිය දවසේ තමයි තේරෙන්නේ මේ නැටිල්ලේ කෙලවර කොහෙද කියලා එදාට තේරෙයි අපි හිතුවත් නැතත් වචන වගේක් හිතේ ඇතුලේ කැරකෙනවා. අපි හිතුවත් නැතත් හිතවිලි જાතියක් කැරකෙනවා ඒවට කොහෙන් පොහොර ලැබෙනවද දන්නේ නැහැ. හිතුවත් නැතත් අතපය නටනවා. හිතුවත් පෑත් මේවා දඟලනවා. තනියම දඟලනවා. ඉතින් මේ සේරම මම කියාගන්න එක මිනිහට තමයි පෘථජ්ජනය කියලා කියන්නේ. එයා හැම දෙයකටම පශ්චාත්තාප වෙනවා. හැම දෙයකටම හිතනවා මට එක විදිහකට එක තැනක ඉන්න බෑනේ. මට වචනයක් කතා නොකර ඉන්න බෑනේ. මට හිතවිල්ලක් හිතන්න නැතුව ඉන්න බෑනේ. භාවනා කරපෙන්නත් එතනමයි තියෙන්නේ. එයා දන්න ඕක තමයි අනිච්ඡං කියලා කියන්නේ. ඕක තමයි දුක්ඛං කියලා කියන්නේ. ඕක තමයි අනත්තයි කියලා කියන්නේ. ඉතින් මේක දවල් එළියේ සති ආලෝකයේ බුදුහාමරගේ වචන තේරුම් ගන්න උත්සාහ කරොත් ඒකට කියනවා ආර්ය පරිශ්‍රණය කියලා. එහෙම නැතිකෙනා ඒ හිතන හිතවිල්ල පාස පශ්චාත්තාප ඒ වචන කතා වෙන එක පාස පශ්චාත්තාප වෙනවා. කරන ක්‍රියාව පාස පශ්චාත්තාප වෙනකොට කොච්චරක් අදාළ නැති දුක්ඛඳක් ගෙවනවද කියලා හිතන පෘථග්ජනී. මේක බලලා හරියට මේ Tamanගේ චේතනා විරහිතව මේවා වෙන්න ඇරලා එදාට මේක නතර කරගන්න බැරි තරම් Java එක දඟලනකොට ගැන පශ්චාත්තාප වෙන කෙනෙක් නම් මෙව වෙනස් වෙන සුළුයි කියන එක දන්නේ නැති කෙනෙක් නම් ඒ මනුස්සයා මරණාසන්න මොහොත වෙනකොට ලෙඩ වෙලාව ලෙඩ ඇඳර වැටෙනකොට වයසට යනකොට කොහාටද යන්නේ එතකන් නම් අපි සමානට හොඳ පොහොසත් වෙලා ඉන්න පුළුවන් ලස්සන වෙලා ඉන්න පුළුවන් දැනුව ලැබලා තියෙන්න පුළුවන් සල්ලි තියෙන්න පුළුවන් උපත්තායකව ඉන්න පුළුවන් නමුත් හිතට තියෙයිද හවුහරණ ඉතින් මේක අපි ගැඹුරුයි කියලා එහෙම නැත්නම් මේක මේ පාරමිතා පුරපායට විතරයි මේක කරන්න පුළුවන් නේ කියලා. එහෙම නැත්නම් මේ ශාසනේ දැන් ඕක කරන්න බෑ මෛත්‍රී බුද්ධ ශාසනයකන් ඉන්න ඕනේ කියලා নানা ප්‍රාකාරයෙන් කරුවා කිව්වත් එතෙන් තියෙන ප්‍රමාදෙනේ. අප්‍රමාදේ නෙවෙයිනේ. ඒ නිසා උත්සාහ කළ බලන්න ඕන තමන් තමන් ගැන අනුකම්පාවක් තියෙනවනම් තමන් තමන් ගැන මෛත්‍රියක් තියෙනවනම් බුදුජානසෝ මෙච්චර ලස්සනට මේක පටහැරලා පෙන්වුවාට පස්සේ පිසිතුරු කරලා පෙන්වුවාට පස්සේ ක්‍රියාශක්තියත් ඕනේ අපට අපි රජ පවුල් වල නෙමෙයි අපි කැක්කරේ හම්බ කරගන්න ඕනේ අපේ බඩ විතරක් ගන්න ඕනේ. නමුත් මේ උදේ ඉඳලා හැන්ද වෙනකමුත් ඕ ටයිම් උත් කරගෙන රට රාජ්‍ය වල ගිහිල්ලා හම්බ කරන අවිලා එක එක්කත් කාල මරණයි කියලා එකක් තියෙනවා. අකාල මරණෙමනේ සිද්ධ වෙන්නේ. ඇති වෙන්න කෑවයි කියලා මැරිච්ච එක එක්කත් ලෝකේ නැහැ. ඒ නිසා අපි කියනවා අකාල මරණ කියලා. කාල මැරිච්ච එක එක්කත් නැහැ හැම වෙනාම හිගෙන් තමයි බැන්නේ අතිත්ව ලෝකෝ කාමදාසෝ ඌනෝ. ඉතින් මේ ඔක්කොම හැටි අපි අත්තල මුත්තල කිත්තල කිරි කිත්තල දත්තල පනත්තල කිරි කෑම මුත්තල දක්වම ඔච්චරම තමයි. ඒ නිසා අපි පොඩ්ඩක් ওই කෑම වඩගින්න තියෙද්දිම පොඩ්ඩක් බැලුවොත් මේ ක්‍රියාව පොඩ්ඩක් නතර කරන්න. ඒක තමයි කියන්නේ පස්සම්බයං කාය සංඛාරම් කියලා කියන්නේ කායේ ක්‍රියාකාරකම් චේතනා නෙවෙයි නිකං ක්‍රියාකාරම් බව සියල්ලම නතර කරන්න පුළුවන් ද කියලා බලන්න. ඊට පස්සේ වචී සංඛාර විතක්ක ਵਿਚාර. චිත්ත සංඛාර වේදනා සංඥා. ඔක්කොම නැතර කරන්න බැලුවොත් එහෙම වෙන්නේ ක්‍රියාකාරී කෙනෙකුට වෙන්නේ ඉතින් අයියෝ. ඒක නිකම්ම පෞද්ගලික පුද්ගලික ආත්මාර්ථකාමී වැඩක්. ඔහොම ජීවත් වෙනවා නම් මොකටද මේ ලැබිච්ච මනුස්සාත්ම භාවයේ එනිසාව නතර කරන එක නෙමෙයි කරන්න තියෙන උඩ දාන එකයි කරන්න තියෙන වට්ටක්ක නැටුම් නටනවා උඩරට නැටුම් නටනවා පාතර නැටුම් නටනවා එක එක නැටුම් දඟර නැටුම් නට නට නටයි නේ බුදුනාංශ කියන පුළුවන් නම් නතරලා බලන්න පුළුවන් නම් නතරලා බලන්න එක පැයක් හෙල්ලෙ නැතුව ඉන්න පුළුවන්. ඒකේ ඒකෙන් ගියාට පස්සේ තමයි අන්තිමට ඔය විඥාණය කරන මේ ගොජ දැමිල්ල විඥාණය කරන මේ ඌලඟට කෙහෙල් දැල්ලක් වැනෙන්නා වගේ උලන් වදින් තැනකපත් වෙන පහන් දැල්ල වගේ මේ දඟලන දැඟලිල්ල නතර වෙයිද නතර කරන්න නම් ඒක දැඟලුවත් නුදෙගුලේ නැතත් සාර්ථක වුණත් අසාර්ථක වුණත් මේ සියල්ලගේම මගේ න්‍යාය පත්‍රයට නෙවෙයි මේක වැඩ කරන්නේ ඒක වැඩ කරන්නේ චිත්ත න්‍යායම ධර්මයකට ඒක වැඩ කරන්නේ වංචනික ක්‍රමයකට ඒක වැඩ කරන්නේ ෂට ක්‍රමයකට ඒක කරන කරන්නේ මායාවී ක්‍රමයකට මේක මායාවක් ඉතින් මෙහෙම කිව්වොත් ප්‍රකාශ කළොත් මේ පිරිස නම් මට තාම බැන්නේ නැහැ එළියක එහෙම කිව්වොත් මොනව හිතෙන්නේ හතරමං හන්දියක මෙහෙම කිව්වොත් එහෙම මේ ලෝකේ තියෙන මායාවක් කියලා මාව අරගෙන ගිහිල්ලා මුල්ලේරියාව කියලා තමයි. මේ මුළු ලෝකෙම මේ සැප ලබන්න, රූප බලන්න, සද්ද අහන්න, ගන්ධ ගන්න දඟලලා එකත් හම්බ වෙන්නේ නැතුව එකිනෙකා පරයාගෙන ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරමින් යද්දී යම් කිසි කෙනෙක් යමක් නොකර ඉන්න උත්සාහ කරනවා කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම සමාජ ධර්මත් එක්ක බලනකොට ගඟ දිගේ ඉහළට පීන ක්‍රමයක් තමයි තියෙන්නේ. නමුත් සරුවචනාංශ කියනවා මේක කෙනෙක්ගේ පෞද්ගලික අයිතිවාසිකමක්, මානව අයිතිවාසිකමක් කෙනෙකුට ඕනනම් මේ පරිශ්‍රණය කරන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මේ පරීක්ෂණ කරනකොට කොන් වෙනවා. විශේෂයෙන්ම අපේ කිට්ටු අන්තිවලට අපි අප්‍රිය වෙනවා. කිට්ටු අන්තේ කැමති වෙන්නේ නැහැ අපේ එකෙක් ගැළවිලා යනකොට. ඒ කට්ටියට ඕනේ අපිත් එක්ක එක තලමේ ඒ විදිහට කක්ක ගාගෙන ඒ විදිහට අනාගට ඉන්නවා දකින්න තමයි අනාගාමී වෙනවට කැමති නේ අනාගාන්නවට බොහොම කැමති. ඒ නිසා මේ වැඩ වලට යනකොට වැඩියෙන්ම කොක්ක වදින්නේ වැඩියෙන්ම වෙහෙසෙන්නේ මේ මනාපයි ප්‍රියයි කරන කට්ටියකින් තමයි. ඉතින් ඒගොල්ලෝ විශේෂ කල්පනා කරගන්න ඕනේ ඒකත් අනිත්‍යයි ඒකත් දුකයි ඒකත් අනාත්මයි මරණ මොහොතදී ඒගොල්ලොත් අතාරින්න වෙනවා. ආන් මේ විදිහට මේ විඥානයේ තියෙන අනිත්‍යත්වය විඥානයේ තියෙන දුක්ඛත්වය විඥානයේ තියෙන අනාත්මත්වය අන්තිමටම තමයි අපට අර රූප වේදනා සංඥා සංකාර හරහා ගියොත් විතරක් සමහර විටක තේරුම් ගන්න පුළුවන් සමහරට සුතමේ වශයෙන් අං බුදුහාමතු කියපු නිසා අපි සද්ධාමෙන් පිළිගන්නේ. මොකද චින්තාමේ වශයෙන් ගන්නවා කිව්වොත් ඒක ලේසි නෑ. චින්තාමේ වශයෙන් ගන්න නැතු කවදාවත් භාවනාදීක දකින්නත් බෑ. එතකොට හිතෙනවා මේක විශාල දැනුමක් සහිත මුළු ත්‍රිපිටකයම දැනගෙන ඕනේ භාවනා කරන්න නැත්නම් කොහොමද භාවනා කරපුවම මෙතෙන්ට යන්නේ කියලා. එහෙම එකක් නෑ. අපි අඩු ගානේ එක චිත්තක්ෂණයක් සතිමත් වෙනවයි කියලා කියන්නේ මෙන්න මේකට කිට් වෙනවා කියලා හිතන්න. එක හුස්මක් සතියෙන් යුක්තව ගන්නවයි කියලා කියන්නේ මේ විඥානය අවබෝධ කරන තැනට අපි දැනගත්තත් නොදැනගත්තත් යනවා. මොකද ඒක වැඩ කරන චිත්ත නියමයක් හැටියට. ඒ නිසා අපිට මේ ඔක්කොම සමීකරණ දැනගන්නවක්වත් ඔක්කොම කටපාඩම් කරන්නත් ඕනේ අපිට එකයි කරන්න තියෙන්නේ මේ සතිපට්ඨාන. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ මූල පදනම සතිපට්ඨානේ හැම කායික ක්‍රියාවලියකම යනකොට එනකොට කනකොට බොනකොට ඉස්සරහා බලනකොට පස්ස බලනකොට වැසිකිලි කරනකොට කැසිකිලි කරනකොට හැකිද බලන්න මම දැන් මෙතන කියන තැන ඉන්න. බැරි නම් එදින වැඩ කරනකොට එහෙම කරන්න බැරි නම් පොඩක් පැත්තකටලා නිකන් සක්මන් කරලා බලන්න එහාට මෙහාට ඇවිදලා මෙතන තබන තබන පියවරක් පාස මේ වම තියන්නේ මේ දකුණ තියන්නේ කියන එකට මට අවධානය කරගෙන ඉන්න මේ දෙයක් ලබන්න කරනව නෙවෙයි චේතනා ඇතුව හරි යන්න හදනව නෙවෙයි නිකන් එක තැනම හක්කලම් කරනවා. ඒත් බැරි නම් එක තැනක වාරිලා රූප බලන්න නැතු ඉඳත් එක වහගෙන සද්ද නැත් තැනකට ගිහිල්ලා ගන්ධ රස බලන්න නැතුව කයත් හොල්ලන්න නැතුව වැටෙන හුස්ම දිහා බලාගෙන එන්නේ එන හුස්ම මේ ඇතුල් වෙනවා මේ පිට වෙනවා කියලා බැලුවොත් එච්චරමයි ඕන කරන්න වෙන මොන්නම අතිශෝචයක්වත් අවශ්‍ය කරන්නේ. ඒක කරනකොට අර කියන ගැඹුරට යනවා. එහෙම නැත්නම් හිතන්න ඉඩ තියෙනවා මේ මුළු ත්‍රිපිටකෙම ඉගෙන ගන්න ඕනේ. භාවනා කරම ලෝකේ තියෙන තේරමත් ඉගෙන ගන්න ඕනේ. එහෙම තමයි භාවනා කරන්න වෙන්නේ කියලා. එහෙම එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. බුදුහාමුදුරෝ සෝපාකටත් මේක කරලා පෙන්නවා. දරුවන් මැරිලා ස්වාමි පුරුෂයා මැරිලා රෙදි නැතුව පිස්සු ඇටලා විදපු පටාචාරාවටත් කරලා පෙන්නවා. හත් දවසක්ම බිබී සම්පූර්ණ රාජ්‍ය සැනකෙළියේ ඉඳලා ඇතෙක් පිට ගමන් කරමින් හිටපු සන්තති ඇමතිවරයාටත් පෙන්නවා 999ක් අපු අඟුලිමාටත් පෙන්නවා ඒ කියන්නේ ඒගොල්ල ගොඩක් ඇදහුව පුත්‍ර ජානසේ කියන දේ නිසා ඒක ඇති. ඒ නිසා මේ විඥානස්කන්ධය ගැන කතා කරනකොට ඒකේ තියෙන ඒ මායාකාරී ස්වරූපය දකින උඟා ගැඹුරක් තේරෙනවා. නමුත් ඒකෙන් බයක් අස්ථාන බයක් ඇති කරගන්න හොඳ නැහැ. අපිට මේ පාරමිතා සම්පූර්ණ වෙලා නැහැ. අපිට මේ ත්‍රිහේතුක ප්‍රතිසන්දිය නැහැ. අපිට මේ මේ ආත්මය අපි පව් කරලා තියෙනවා අපි පෞල් ජීවිත ගත කරනවා අපි අරක කරලා තියෙනවා මේක තියෙනවා කියලා නැති සංඥාව බැරි සංඥාව නෙවෙයි ගන්න තියෙන්නේ ඇතියකි සංඥාව ගන්න හේතු භූත වෙච්ච හැම කෙනෙක්ගේම චරිතේ ත්‍රිපිටකේ සටහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ වගේ චරිත විශේෂයෙන්ම සූත්‍ර මාර්ගයේ සටහන් වෙලා තියෙනවා. මේ අස්සජී ස්වාමීන් වහන්සේත් අවසාන මොහොතේ මේ බුදුරජාණන් වහන්සේ දෙන විවරණය පිළිගත්තට පිළිගන්න අහුන් කන්දර සුදුසු නිසා ਸਰවඥාන්සේ මේ කියලා අහනවා සුඛ වේදනාවක් ආවොත් සැපයි කියන අර ඔය අස්සජහම්සෝ කියන කලින් අර සමාධිය හරි වෙනකොට එන සැප වේදනාව. ඕකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දන්නවනම් ඔබට ඒකෙන්ම ගන්න පුළුවන් ඊතර දුක් වේදනාවක් වෙනකොට ඒකත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි. එතකොට ඒකත් අතරමැද තියෙන අදුක්කම සුඛ වේදනාවත් අනිත්‍ය දුක්ඛයි අනාත්මයි. එතකොට මේ වේදනාව વિશે මේ විදිහේ යම් විදිහක දුරස්ත බැල්මක් ඒ දුරස්ත බැල්මට බුදුහාමුදුරෝ ලස්සන විසංයුත්ත දර්ශනය කියලා කියනවා. සංයුත්ත කියලා ඇලි ගලි වාසය කරන අර වගේ ගෙවැදිලා අබිනිවේෂණය කරන වේදනාව දිහා බලන්නේ අනුංගෙ දෙයක් වාගේ. අන්නේ විසංයුක්ත බැල්ම පුරුදු කරගත්තා නම් අපි සැපටම පිටිපස්සේ එලවලා යන මේ පැණියට දුවන ඇඹලිය වගේ නගලණෙකුත් නැහැ. දුකක් වෙනකොට අත් දෙක ලයේ ගහගෙන අයියෝ කියන අඬාන යනෙකුත් නැහැ. අදුකම සුඛ ආවත් ඒක නොම අතරලා ඉන්නෙකුත් නැහැ. මේ ටික දැනගත්තා නම් අපිට මේ විසංයුක්ත බැල්ම තියෙනවා. විසංයුක්ත දර්ශනය අපි ඇති කරගත්තා නම් ඉතින් බුදුරජාණන්සේ කියනවා මේ වගේ වෙලාවට එන මේ කුකුස එහෙම නැත්නම් මේ විපිලිසරකම දිහත් මේකත් වෙනස් වෙන සුළු දෙයක්. මේක නිට්යයි සුඛයි සුබයි මේක මගේ කියා ගත්තොත් තමයි ඒ සැකේට කුකුසෙට දෙගිඩිය හිතට අපිත් ඇලෙන්නේ. මේකත් නැති වෙන දෙයක් කියලා දැනගන්නම් කල්ැතුව දැනගෙන හිටියොත් ඒ පුද්ගලයාට එව්වා පිටින් ගාපු සායමක් වාගේ එහෙම නැත්නම් අහසේ පාවෙන වලාකුලක් වාගේ පිහගෙන යන හුලඟක් වාගේ මේක දැක ගන්න පුළුවන් වෙනවා දැකගත්තොත් ඒ පුද්ගලයාට මරණයට සූදානම් වෙන්න පුළුවන් වෙනවා හිත සලා ගන්න නැතුව. ඉතින් මරණය මෙපිට තියෙන ඥාති ව්‍යසන වස්තු ව්‍යසන වෙනකොටත් අපිට මේ දර්ශනයම නැත්තම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඒතර බුදුරජාණන්සේ කියනවා ඔය සඳහා වැඩපිළිවෙලදී බොහොම චිත්තක්ෂණ ගානක වැඩපිළිවෙලක් තියෙනවා. දැන් නම් අපි හිතන විදිහට අපි කොච්චරකල් භාවනා කරත් අපිට තාම උද්‍යප්පේ ඥානෙවත් පහළ වෙලා නැහැ තාමත් ප්‍රතිඋත් අධ්‍යාහන ලැබිලත් නැහැ තාම දිබ්බ චක්කුත් නැහැ දිබ්බ සෝතත් නැහැ කියලා ගණන් කර කර ඉන්නවා. නමුත් මේක හරියට තේරුම් ගත්තොත් එච්චර දුර තියෙන එක වැඩපිළිවෙලක් ඇත්තේ නැහැ. තේරුම් ගන්න බැරි මොකද අපි ඒ තරම්ම මේ විඥානයේ දෙන ලනු කාලා මම නිට්යයි සුඛයි සුබයි කියාගෙන ඉන්න නිසා. ඒ නිසා මේ අවසාන මරණාසන්න වේලාවේදී පවා අස්සජී ස්වාමීන් වහන්සේ හිටියා මේක තේරුම් ගන්න පුළුවන් තැනකට. ඒ නිසා අපි එච්චරම අසාධ්‍ය තත්වක නෙවෙයි ඉන්නේ. අපිට තියෙන්නේ මේ ධර්මතාවලට දිවිය යුතු වටිනාකම දීලා උත්සාහ කරන බැලුවොත් අපි සෑම කෙනෙකුටම මේ මනුස්සාත්ම භාවය ලැබිච්ච නිසා මේ සඳහා සුදුසුකම තියෙනවා. ඉතින් අපි ලැබිච්ච ක්ෂණ සම්පත්තිය කාමයේ සඳහාම ගත කරනවා නම් එහෙම නැත්නම් සමාධිය සඳහාම ගත කරනවා නම් විපස්සනාට ඉඩ නොදී ඉතින් කියන්නේ අවස්ථා පැහැරෙලියයි කියන්නේ. එහෙනම් ක්ෂණය පන්නගත්තයි කියලා. ඒ නිසා මේක නොවි මෙහෙම නොවි අපි ඉන්නේ යම් තැනක තුච්ච පහත් තත්ත්වක වුණත් ඉහළ තත්ත්වයට යෑම සඳහා කළ යුත්තේ මොකද්ද? වඩා හොඳ ප්‍රස්තාවක් එනකොට කවදාකවත් ඒක ගිලිහෙන්න දෙන්න එපා. හොඳින් වඩා හොඳ තේරුම් අරගෙන හැකිතාක් වඩා හොඳ දිහාවට යෑම සඳහා හොඳ නොසලකා හැරලා කටයුතු කිරීමට අපේ ශාසනය කියන්නේ අරති භාවනා රතිය කියලා. භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහනා රාමෝ හෝති පහන රතෝ. ඒකේනා කවදාකවත් එතකොට මේ අරතිය නම් වූ අධි කුසලයට කම්මැලි වීම කියන හූනියම අධි කුසලයට කම්මැලි වීම කියන කියන කාලකන්නිකම හිටින්නේ නැහැ. දැන් අපිට වෙලා තියෙන හොඳ වටින කුසල් තීදී ලාමක කුසල් ගොඩාක් කරන සතුට වෙන්නේ. ඒ කුසල්නේ. නමුත් සරුවචනස අපිට ඉඟි කරලා පෙන්නන ඔය කුසල් කරන්න පුළුවන් කතියෙන් හොඳට පේන ඔයිට වඩා හොඳ එකක් තියෙද්දිද ඔය ලාමක කුසලයේ කරන්න කියලා. නිසා ඒක කාටවත් කියන්න යන්න එපා. මේ අරය නිසායි මම මේ ලාමක කුසලයේ කරන්නේ අදු කුසලයේ නොකර ඉන්නේ. මේ බුද්ධ ශාසනය අවුරුදු 2600 ගිය නිසායි නැත්නම් මේ මෛත්‍රී බුදුහාමර එනකන් ඒ ඒරම ප්‍රමාදයට වැටෙනවා. <clears throat> අපිට ලුණු මිස් කනවනම් හොඳ නරක තේරෙනවා නම් පැහැදිලිවම තේරෙයි මේක හොඳ මේක වඩා හොඳ කියලා. වඩා හොඳ ඉදිරියේ හොඳ පාවා දෙන්න බැරි නම් අපි එකට කියනවා අරතිය කියලා. බුදුරජාණන් කියනවා කාමාතේ පටමාසේනා ဒ ුතියා අරති උච්චති මාරසේනාවල පණිවිඩයෙන්ම තියෙන කාමය ඒකට අල්ලන්න බැරි නම් අරතියෙන් තමයි අපි අල්ලන්නේ. අරතින් කියලා කියන්නේ ලාමක කුසලයේ කරනවා අධි කුසලයේ පසර දාන. අපි සීලයට යනවා අධි සීලය ගණන් ගන්න. චිත්ත භාවනාවට යනවා අධි චිත්ත භාවනාවට යන්නේ. ප්‍රඥා භාවනාවට යනවා අධි ප්‍රඥා භාවනාවට යන්නේ. ඒ නිසා බුදුජානකේ පිරිනුවම් පාන්න කිට්ටු වෙනවා ඔය පරිණිබ්බාන සූත්‍රයේ දිග්ගතෝම නැවත නැවතත් නැවත නැවතත් ශීපත් කරන සංඝයා වහන්සේලාට සීලේක ඉන්නවා නම් කවදාක සතුටු වෙන්න එපා ඒක අදි සීලයකටපත් කරගන්න උත්සාහ කරන්නයි කියන්නේ. යම්ම චිත්ත භාවනාවක් කරන යම්ම සමතය සමතයක් සමාධියක් තියෙනවා නම් ඒකෙන් සතුටු වෙන්න එපා ඒක අදි චිත්ත භාවනාව බාටපත් කරගන්න උත්සාහ කරන්න. යම්ම ප්‍රඥාවක් තියෙනවා නම් එතනින් නතර වෙන්න බෑ ඒක අධි ප්‍රඥාවක් බවට පත් කරගන්න ඒකට දෙවැන්නේකට දොස් කියන්නත් එපා දෙවැන්නේක් මත යැපෙන්නත් එපා මෙන්න මේ අවස්ථාව තමයි බුද්ධ බුද්ධ ශාසනයක් තියෙන කාලය කියලා කියන්නේ බුද්ධ ශාසනය නැති කාලේ අපිට මෙච්චර විචක්ෂණ දැනුමක් ගන්න බෑ අපිට තියෙන්නෙම කාමයටම නතු වෙච්ච තිරිසංගත හිතවිලි પરම්පරාව දැන් අපිට ඒක තියෙනවා නමුත් අපිට වඩා හොඳ ප්‍රස්තාවක් තියෙන නිසා අපි හිතන්න ඕනේ මේක මේ මඟුල් සක්වල කියලා මනුස්ස ලෝකය කියලා කියන්නේ මේ සදේව ලෝකත් වලට කිට්ටු කරලා හත්වෙනි දිවි ලෝක වශයෙන් පෙන්වන්නේ මොකද මේකෙදී හොඳ නරක දෙක පෙන්නනවා ප්‍රස්තාව තියෙනවා. මොකද ප්‍රස්තාව පාවිච්චි කරන්නේ නැති වුණොත් ඒක ඒ පුද්ගලයාට ඒ හා සමානව විඳවන්න වෙනවා. ඒක නිසා අපි මේ දන් දීලා, සිල් රැකලා, සමාධි වඩලා, ප්‍රඥා භාවනා කරලා උත්සාහ කරන්නේ හැම වෙලාවෙම අවස්ථාවාදී වෙලා වඩා හොඳ කුසලයට, අධි කුසලයට සමාදන් වෙලා යන්න පටන් අරගත්තොත් එන්නේ ඒ රහස දැනගත්ත දවසේම. කුසලයේ තිබීදී අධි කුසලයට සමාදන් වෙන එක නිවන කියන එක එච්චරම හිතා ගන්න බැරි දෙයක් වෙන්නේ නැහැ. හැබැයි ඔය දැන් හිතානින එක නෙවෙයි නිවන කියන්නේ. ඒ ඒ තැනට යනකොට ඒ පුද්ගලයා කියන්නේ ඒ සම්මාදිට්ඨිය පහළ වෙනකොට ඒ ඒ ඉස්සරහ ප්‍රගතිශීලී ගතියට එන්න පටන් අරගත්තට පස්සේ ඒ පුද්ගලයාට තේරෙනවා නිකන් හරියට මේ ධර්මයේ විශ්ින් අපිව වඩා හොඳ තැන්කට ඉබේම ගෙනියනවා. වඩා හොඳ කල්යාණ මිත්‍රයන් ගාවට වඩා හොඳ ගැඹුරු ධර්ම වලට වඩා හොඳ ගැඹුරු ඥාන වලට ගෙනියනවා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිනවා මහමුදේ ලකුණක් තියෙනවා. ඒක ඇත්තටම පහරාද අසුරින්ද සඳහන් කරන්නේ මහපුන්දේ ලකුණක් තියෙනවා. කොතන මලකුණක් ඉපදුනත් අන්තිමට වෙරළට ගෙනල්ලා නතර කරනකන් රළ ගන්නවා. මහමුද කවදාකවත් මලකුණ බාර ගන්නෑ. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මයි ළඟත් තියෙනවා එහෙම ආශ්චර්ය ධර්මයක් මගේ ධර්මයේ සත්‍යමත් වෙනවනම් කවදාකවත් කෙලෙසක් නතර කරන්න දෙන්නේ ඒක කෙලවරටම ගෙනියනවා කියලා. මේකේ තියෙනවා ධර්මයේ දුගන්නවා ඕපනායන ඕපනායික කියලා. සුවක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනායික කියන උපනායනය කරනවා කුසලෙන් අධි කුසලයට تعلق කරනවා සද්ද ධර්මයේ ගැඹුරු ධර්මයට යොමු කරනවා මිත්‍රයාගෙන් හොඳ කල්යාණ මිත්‍රයාට යොමු කරනවා උඩට උඩට තල්පනවා. මේකේ අනිත් පැත්ත තමයි ඇබ්බැහිය කියලා කියන්නේ නරක දේෙන් වඩා නරක දෙයට ගෙනියනවා. අතරමැද දෙකක් විතරක් මේකේ නැහැ. එක්කෝ අපි නරකෙන් නරකට වැටෙනවා නැත්නම් හොඳින් හොඳට වැටෙනවා. ආලෝකයෙන් ආලෝකයට වැටෙනවා නැත්නම් අන්ධකාරයෙන් අන්ධකාරට වැටෙනවා. මෙන්න මේක කාටවත් පවරන්නත් එපා මේක කවුරු නිසා වෙනවයි කියලා හිතන්නත් එපා මේක න්‍යාය ධර්මයක් අපි පුළුවන් තරම් බලන්න ඕනේ ආලෝකයෙන් ආලෝකයට යන පැත්තට හේතු වෙලා ඒ කෝච්චියට පුට්ටු වෙලා ඒ පැත්තේ තල්ලු වුණා නම් දෙවන්නේ කොනේ කරන්නේ නැහැ Taman ඉදිරියට යනවද පස්සට යනවද කියලා තේරුම් ගන්න. එnde ende ende ende වඩා හොඳ ධර්ම වඩා හොඳ කල්යාණ මිත්‍ර වඩා හොඳ භාවනා අවස්ථා වඩා හොඳ හිතේ චිත්ත tattwa විවේක tattwa එනකොට එහෙම ඉන්නවනම් දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා මම කියන්න කැමති ඒක අතිධාවනයට ලක් කරන්නත් එපා. ඒ කියන්නේ ධර්මයේ වේගෙට යන්නේ ඒක උනාට වැඩි ඉක්මන් කරන්න යන්නත් එපා එතකොටත් අමාරු වෙනවා අපිට තියෙන මේ වේගෙට යන්න ඇරලා අවශ්‍ය අනුග්‍රහ කරලා ඒ වේගයේත් එක්කම යන්න පටන් අරගත්තොත් අවුරුදු 2600ක් ගියයි කියලාවත් අපි ඉන්දියාවේ නොඋනායි කියලා ශාක්‍ය වංශේ නොඋනායි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ මේ නිසන්න වනේ මිදගෙන මේ කලියුගේ අපිට අදාළ කටයුතු කරගෙන යන්න පුළුවන් <clears throat> ප්‍රස්තාව තියෙනවා මේ ධර්ම දේශනාව સમાપ્ત කරමින් මම කියන්න කැමති ඒ ප්‍රස්තාව සියලු දිනාටම තමන්ගේ ජීවිතේ પરමාර්ථය අත්තමාර්ථය බවට වැටහෙවා වැටහිමලා දැනට මේ තියෙන අඩුම කඩුම සියල්ල සම්පාදනය කරගෙන ඒ සඳහාම යොදවා ගැනීමට අවශ්‍ය කරන වූ ශක්තිය ධෛර්ය බලය පිණිස මේ ධර්මයත් ධර්ම දේශනාවලියත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳයි අපි පැය කමාරක විතර වගේ කාලේ මේ වෙනකොටත් අරගෙන තියෙනවා. මෙතෙක් කල් අපි හැමදාම කිරුවා වගේ මම ආරාධනා කරනවා. මේ සම්බන්ධයෙන් හෝ තම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිත සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කෙරුවොත් හොඳයි කියලා ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් සභාවට ඉදිරිපත් කරන්න කියලා. අවසර ගන්නස මේ බුදුරජාණන් වහන්සේ මෙතන රූප වේදනා සංඥා සංකාරවල 11 ආකාරය කියලා කියන්නේ ආනාපාන සතියේදී අපිට හම්බ වෙන 11 ආකාරයමද නැත්නම් ඊට අමතරව යම් කරුණු වැඩි වෙලා හෝ අඩු වෙලා තියෙනවද කියලා දැනගන්න ඕනේ. හොඳට ප්‍රශ්නේ නැවත සැරයක් අහන්න. එතකොට උත්තරේ ප්‍රශ්නෙම තියෙනවා. දැන් මේ අස්විජ්ජාන්නාංශෙන් ප්‍රකාශ කරනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන වල 11 ආකාරකින්ම දකින්න කියලා කියනවනේ. එතන තියෙන 11 ආකාරයම මේ අපි ආනාපාන සතියදී දකින්න 11 ආකාරයමද ඇත්තටම ආනාපාන විතරක් නෙවෙයි පිම්බීම හැකිලිම ගත්තා, සක්මන ගත්තා, අතත් දිග ඇරියක් දිග මොන්න දේත් ඔය 11 ආකාරය තමයි. අපි ඔක්කොම කරන්න වෙනුවට එකක් අරගෙන ඒක විතරක් මයික්‍රොස්කෝප් එකට දාලා බලනවා. එතකොට ඔක්කොම එකයි. මේක බටහිර විද්‍යාව කරන හෙලෝග්‍රැෆික් ඩයග්‍රෑම් කියලා කියනවා. මොන දේ ගත්තත් හැමදේම නියෝජනය කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒක මේ දවස්වල මේ into the power 10 කියලා ඊමේල් එකක් තියෙනවා. 10 to the power ද මට මතක නැහැ කියන්නේ. ඒකේ පෙන්නනවා මේ ටෙලිවිෂන් එකෙන් පෙන්නන්නේ නිකන් මේ කාටත් වචනත් යනවා විශාල හෝටලයක් තියෙනවා තට්ටු විශාල හෝටලේ ඒකේ තියෙනවා ස්විමින් pool එක. ඒකේ පාවෙන බෝට්ටුවක جوړුවක් ඉන්නවා. ඒ කට්ටිය මේ විනෝදේ ඉන්න ගම. ඉතින් මේ මිනිස් ඊට පස්සේ ලං කරලා ලං කරලා පෙන්වන මේ මිනිස්යාගේ මෙන්න මෙතෙන්ට කැමරාව යොමු වෙන. ඊට පස්සේ හැම හරහා ගිහිල්ලා ස්නායු හරහා ගිහිල්ලා එක සෛලයක් කරන සම්පූර්ණ ලොක් කරලා පෙන්නනවා. ඉලෙක්ට්‍රෝන වලට ගිහිල්ලා ඒකේ න්‍යෂ්ටිය වටේ ඔක්කොම අනිකුත් ප්‍රෝටෝන කැරකෙන හැටි ඒකලෙ එතනින් එහාට ගියාට පස්සේ කුඩු කුඩු කුඩු කුඩු වෙලා ඔක්කොම විසිලා යන හැටි. ඊට පස්සේ ඒක zoom කරලා පැත්තට ගන්න. එන අත පෙන්නලා කෝට්ලයි වවයි පෙන්නලා ඒ උඩට ගිහිල්ලා ඒක ෆ්ලොරිඩාවේ තනක් ඇමරිකාව පෙන්නවා. ඒක මුළු ලෝකෙම පෙන්නවා. ඊට පස්සේ ගිහිල්ලා මේ සූර්යා වටේ ග්‍රහලෝක කරගෙනකොට අර එක සෛලයක එක න්‍යෂ්ටික තියෙන සෙල්ලම තමයි ග්‍රහ මණ්ඩලෙත්. ඊට පස්සේ ක්ෂීරපතියට දැම්මට පස්සේ හැමතැනම කුඩු කුඩු විතරයි ඒ නිසා කොච්චර ලං කරලා බලුවත් කොච්චර දුර කරලා බලුවත් එකමයි විශාල චිත්‍රෙත් තියෙන ওই පුංචි චිත්‍රයේ ආකෘතියමයි දැන් ওই ගණන් ක්‍රමයේ තියෙනවා කැවොස් තියරි කියලා එකක් ෆ්‍රැක්ෂනිසම් කියලා බුද්ධමාකාර පැටර්න් එකක් ලෝකේ තියෙන කොයි එක බැලුවත් හොඳට බැලුවොත් මුළු ලෝකෙම තියෙන එක එකේ තියෙනවා. අපි බලන්නේ තැන් තැන් වල ගිහලා එක එක දේවල් බලනවා. ඉතින් මරණකම් බැලුවට ඉවරයක් නැහැ. බුදුහාම කියන ඔක්කොම වෙනුවට එකක් අරගෙන ඒක හොඳට බලන්න. එතකොට ලෝකෙම දකිනවා. ආනාපානේ අපි ඒ වෙලාවට සියල්ල නියෝජනය කරන එක අරමුණක් කරගන්න. ඒකල ඒක හොඳට බැලුවොත් ඒක පිම්බීම හැකිලිමේ වැඩ පිළිවෙලක් තියෙනවා, සක්මණේ වැඩ පිළිවෙලක් තියෙනවා, ලෝකයේ වැඩ පිළිවෙලක් තියෙනවා, පොද්දුවේ තියෙන අනිත්‍ය දුක්ඛනාත්ම ඒකෙත් තියෙනවා. ඒ නිසා අපිට සැකයක් එනවා නිකම්ම නිකම් මේ හුලන් දිහා බලලා නිවන් දකින්න පුළුවන්ද කියලා. ආනපානම් පේනවා අයියෝ ඕකෙන් පුළුවන් වෙයිද ඔය බුදුහාමරෝගේ විදිහට දිබ්බ චක්කු ලබන්න. දිබ්බ දෝත ලබන්න නැත්නම් නිවන් ලබන්න පුළුවන්ද කියලා අර මේ ආනපාන පිළිබඳව සැක කරනවා. ඉතින් මේකට තමයි ඉතින් තකතිරුකම කියලා කියන්නේ. මෝඩකම කියලා කියන්නේ. එහෙම නැත්නම් අවිද්‍යාව කියලා කියන්නේ. බුදුරජාණන්සේ සියල්ල දැකලා කියන පුළුවන් කියලා අපි හිතනට පතුත්වයට අපි ඒක බැරි වෙයිදෝ කියලා සැක කරනවා. ඉතින් ඔය ඕකට බේතුත් නැහැ. ඔය සැකේ කියන එකට මොන විදිහෙන්වත් බේන්න මේ ඔය පවුල් කීයක් දික්කසාද වෙන්නේ වෙන මොනක්වත් හේතුවක් නිසාද? දික්කසන්දු යන්නේම සැකේටමනේ. ඊට පස්සේ ඉතින් අර ඕකෝ රත්තරන් අකුරේ අසං කරුවත් ඒවත් ඉවරයි. අන්තිමට දික්කසාද වෙනවා මොකක්වත් හේතුවක් නිසා නෙවෙයි සැකේට. ඒ නිසා මේක මේ භයානක රෝගයක්. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ සැකේ ඇති වෙච්ච මිනිස්සු අනිවාර්යයෙන් මේ සැකේ ගිල ගන්නවා. ඒ නිසා බුදුරජාණන් කියනවා හැම දෙයකම මුල සද්ධාව. හොඳට හෝ නරකට මුල සද්ධාව. ඒ නිසා අවිජ්ජා සූත්‍රයේ පෙන්ලා දීලා තියෙනවා. ඒ ඇදහිල්ල නැතුව අපි කොච්චර භාවනා කරත් ආනාපාන පිළිබඳ කෙනෙහිලි හිතකින් කොච්චර දැක්කත් ඒ ආනාපාන ලැබෙන ආනිසංස අපිට ලැබෙන්නේ නැහැ. මොකද ඒකේ ඇදහිල්ල නැහැ අපට. ඒ ඇදහිල්ල එන්නේ සෝවන් වුණාට පස්සේ. මේක අහලා තියෙනවනේ අවෙක්කප්පසාදේ පහළ වෙන සෝවාන් වුණාට පස්සේ ඒ නිසා මේක මහා බුද්ධුම මේ ප්‍රහෙලිකා ස්වරූපේ මේ ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. නියම ඇදහිල්ල එන්නේ සෝවාන් වුණාට පස්සේ. ඉතින් සෝවාන් වෙනකොට වැට ඉවරයි. සෝවාන් වෙනකන් නිතරම සැක කරනවා. ඉතින් මේක හරි සුන්දරයි. හරිම సౌందර්යයි. අපි ඒ තරම්ම මේ ප්‍රශ්න මැවීමේ දක්ෂයෝ. නැති ප්‍රශ්න මවාගෙන ඔළුවේ දාගෙන තැවෙන එක අපි මූලික මානව අයිතිවාසිකමක් කරගෙන තමයි ජීවත් වෙන්නේ. අපි ඒ සඳහා අවසාන ලේ බින්දු දක්වා සටන් කරනවා මට අයිතියක් තියෙනවා සැක කරන්න. ආ හොඳයි. ඔයා කරගන්න. අනික් කටේ පැත්තකට වෙන එකයි තියෙන්නේ. ඉතින් මේ මිනිස්සු ලේ වලින් සටන් කරන්නේ. එයා කියනවා මට සැකයක් තියෙනවා යහනේ. එයාට අයිතිය තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ ඔය ਬਾගෙට hina අයලා බලන් ඉන්නවා නේ කවදා මේ තකතිරුකම අතහැරලා බුදුන් අදහයිද? කවදා ධර්මයේ අදහයිද? කවදා සංඝයා අදහයිද? කවදා තමාගේ සීලය අදහයිද? අදහන්නේ විචිකිච්ඡා මුඛේන පඤ්ඤා මුඛේන විචිකිච්ඡා වංචේති කියලා තියෙනවා. ඒ විචිකිච්ඡාව ප්‍රඥා ස්වරූපෙන් තමයි ප්‍රඥා ගතිකෝ එන්නේ. ගෙට ගෙවදින්නේ ප්‍රඥා ස්වරූපෙන් වගේ. දෙපැත්ත දෙපැත්ත සාධාරණේ සලකා බලන මධ්‍යස්ථ විනිශ්චයකාරවරයෙක් වශයෙන් කුණු කන්දල් අවුස් අවුස්සා ඉන්නවා. එතකොට වටිනා කාලය නාස්ති වෙනවා. ඉතින් ඒක තේරෙන දවස වෙනකොට තමයි සෝවන් වෙනවයි කියලා කියන්නේ යාට අදිමොක්කේ පහළ වෙනවා. අනේ කොච්චර කාලයක් මම හරිද වැරදි විදියට සැක කරාද වැරදික හරි විදියට සැක කරාද ඉතින් ඒක නිසා කවුද මාව කොට ගන්න පුළුවන් කියන්නේ. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ මට මේක භාවනා කරද්දී ලැබපු අත්දැකීමක් උද ඇති වුණු ගැටලුවක් එතකොට මම මීට කලින් භාවනා මධ්‍යස්ථානයක නතර වෙලා භාවනා කළා ඒ භාවනා කරනකොට එතෙන්දී කමටහන් ලැබුණේ පිම්බීම හැකිලිම අරමුණු කරගෙන භාවනා කරන්න. එතෙන්දි භාවනා කරගෙන යනකොට මට දවස් කීපයක් දවස් 6කට විතර පස්සේ සිත ඒ කියන්නේ පිම්බීම හැකිලිම අරමුණේ තියෙනවා. තිබිලා යම්කිසි මොහොතක් ඒ කියන්නේ ටික වෙලාවක් පළවෙනි දවසේදී තිබුණේ හිතට කිසිම අරමුණක් පිටින් ගන්නත් බැරි එන්නෙත් නැති හිත නිශ්චල වෙනවා වගේ ස්වභාවයකටපත් වෙනවා. එතෙන්දී එහෙම තිබුණේ තප්පර 10කටත් අඩු කාලයක් පළවෙනි දවසේදී තිබිලා ඊට පස්සේ නැවත භාවනා අරමුණට එනවා පිම්බීම හැකිලිම අරමුණට ඒ අවස්ථාවේදී ඒ අරමුණ ඊටාම ප්‍රකටව පැහැදිලිව දැනෙනවා. ඒ කියන්නේ මෙනෙහි කිරීම තුළදී ඒ අරමුණ මට පිම්බෙන, ඒ කියන්නේ පිම්බෙන ස්වභාවය සහ හැකිලෙන ස්වභාවය පැහැදිලිව නිරවුල්ව දැනෙනවා. ඊපස්සේ මම මේක මට ඊට කලින් ඒ කියන්නේ වේදනා අරමුණු සිතිවිලි පහළවෙන් ඒ සියලුම දේවල් ලැබුණු ගුරු උපදේශානුව මෙනෙහි කරගෙන ගිය නිසා මට ඒක අමතක වුණා. ඒක ගැන වැඩි මං අවධානයක් දුන්නෙත් නැහැ. ඊට පස්සේ මට දෙවෙනි දවසේදී ඊට 10 වෙනි දවසේදී විතර මට දැනුණා මේ මම නැවත භාවනාවට වාඩි වුණාම අර විදිහට මම බොහොම ටික පැවිනාට පැය භාගයක් විතර වගේ යනකොට මට නැවත අර විදිහට සිත ඊටාම නිකන් නිශ්චල වෙනවා මට මගේ පිම්බීම හැකිලිම අරමුණෙන් සිත එකපාරට මට එතෙන් ගිහින් නතර වෙනවා වගේ දැනෙනවා මම මේක කොහොමද කියන එක මට විස්තර කරන්න අපහසුයි ඒ අවස්ථාවේදී මගේ භාවනා අරමුණෙන් සිත ඉවතට ගිහින් ඒ නිශ්චල වෙලා වගේ තියෙන හොඳට හිත බැලන්ස් හිතට කිසිම දෙයක් අරමුණක් එන්නේත් නැහැ ගන්නත් බෑ ඊට පස්සේ ඒ විදිහට මම ඒක දිහා නිශ්චලව බලන් ඉන්නකොට මට ඉතාලම පැහැදිලි ආලෝකයක් දැක්කා ඒක ආලෝකය කියලා කියන්නේ මට දොරක් විවෘත වුණාම දැකින ප්‍රබල විදිහක මට ඇස් දෙකෙන් දැකපු දෙයක් නෙවෙයි පියවි ඇහැට දැකපු දෙයක් නෙවෙයි ඉතාම ප්‍රබල විදිහට ඒක පේනවා. නමුත් මට ඒත් يعني හිතට ඒක ගන්නවත් එහෙම දෙයක් දෙන්න බෑ. අරකට හිත ඇලිලා වාගේ තියෙනවා. ඒක ඇලීමකුත් නෙවෙයි. නමුත් ඊට පස්සේ ඒකේ බොහොම කෙටි කාලයක් තිබුණාට කලින් දවසට වඩා ප්‍රබලව තිබුණා. තිබිලා හිත නැවත ක්‍රමයෙන් පිම්බීම හැකිලිම අරමුණට ස්වභාවයෙන්ම ආවා. ආවට පස්සේ මම ඒ අරමුණ මෙනෙහි කරා. මෙනෙහි කරනකොට දිගින් දිගටම හොඳට ප්‍රකටව මගේ ඒ කියන්නේ උදරයේ පිම්බීම ඒ චලනයන් සියලුම චලනයන් එක මට පැහැදිලිව පේනුණා. ඊට පස්සේ කියන්නේ පේනවා කියන්නේ සිහියෙන් හොඳට ඒ අවස්ථා ටික දකින්න පුළුවන් වුණා. ඊට පස්සේ මම එදා හවස මට කමටහන් දෙන්න තියෙන හවස්වරුව මම කමටහන් දෙන්න ගියාට පස්සේ ස්වාමින් වහන්සේට කිව්වා මට ඒකම හිතේ අමාරුවක් වගේ දෙයක් ඇති වුණා මම ඒකත් එක කිව්වහම මට කිව්වා ඒ අරමුණේම ඒ විදිහට ඉන්න ආපහු නැවතාවහම කොහොමද දැනෙන්නේ කියන එක. ඊට පස්සේ මගේ සිහිය, ඒ කියන්නේ මං ඒ භාවනාවෙන් නැගිටපුවාම මගේ සිහිය හරි ප්‍රබලයි. මට හොඳට සතිය ප්‍රබලව තියෙනවා. මම ඇවිදිනකොට මම ඇවිදින දේ, කියන්නේ මගේ චලනයන්ගේ අනුචලන පවා මගේ හිතට ක්‍රමක්‍රමයෙන් වැටහෙනවා. එතකොට මම පැත්තක් හැරිලා බැලුවොත් ඒ බලන පැත්ත නිවැරදිද? ඒ කියන්නේ මං අවස්ථා කීයක් පහු කළාද කියන එකත් මට හොඳට පැහැදිලිව දකින්න පුළුවන්. හැබැයි හිතට දැනෙන පුදුම සැහැල්ලුවක්. ඒ වගේම හිතට කිසිම දෙයක්. ඒ කියන්නේ මේක සම්බන්ධව මට මාන්නයක් වගේ හැඟීමක් ඇති වෙන්නේත් නැහැ. බොහොම සාමාන්‍ය විදිහට තියෙනවා. මට මේක ගැන කාටවත් කියන්න හිතෙන්නේත් නැහැ. මට හිතුනේ මේක තත්ත්වයක් වෙන්නේ නැති මේක ගැන හිතන එක නෙවෙයි ඉන්න තත්ත්වය. කියන්නේ මට ගුරු උපදෙස් ලැබිලා තිබුණේ ඉන්න අවස්ථාව ගැන සිහියෙන් ඉන්න කියන එක. ඒක නිසා මම හැම වෙලෙම සිහියෙන් හිටියා. මේක සිතට ආව සිතවිල්ලක් පමණයි කියලා භාවනාවේදී නැගිට්ටාම මම හිතලා සාමාන්‍ය විදියට වැඩ කළා. ඊට පස්සේ මට ආයෙ හවස කමටහන් දෙනකොට කිව්වා නැවත ඒ ඒ අරමුණ ගැන ඒව ගැන හිතන්න යන්න එපා. ඒවා මෙනෙහි කරන්න එපා. භාවනාවට වාඩි වුණාම භාවනා අරමුණේ ඉඳගෙන ඒ කරන්න අවශ්‍ය විදිහ කියලා දුන්නා. ඒ විදිහට කරගෙන ගියා. මම නැවත භාවනා කරනකොට මට ඊටාම තද්ද විදිහට සිතුල සැහැල්ලු වුණා. සැහැල්ලු වෙලා ඒක නිකන් මා උඩට ඔසවනවා ඔසවනවා වාගේ දැනුණා. ඊට පස්සේ දැනුණාම මම ඒකත් ඒ විදිහට මෙනෙහි කළා. මගේ හිතට මාන්නයක් වගේ. කියන්නේ කිසිම හිතට ඒක සම්බන්ධව ආසාවක් ආවෙත් නැහැ. ඒක දිහා මම නිකන් එපා වෙන හැඟීමකින් බැලුවෙත් නැහැ. සාමාන්‍ය විදිහට ඒක දිහා බලාගෙන උන්න ඇති වෙන තත්ත්වය ගැන. ඊට පස්සේ නැවත අර විදිහටම හිත බොහොම සැහැල්ලුවෙන් මට ඒ කියන්නේ භාවනා අරමුණ තුළ පිම්බීම හැකිලිම අරමුණ මෙනෙහි කරන්න පුළුවන් කිසිම වේදනාවක් නැතුව. ඒ කියන්නේ මට ඒ වෙලාවට හිතෙනවා මට ඕන තරම් වෙලාවක් වාඩි වෙලා භාවනා කරන්න පුළුවන් කියලා. නමුත් ඉතර වෙලා මට ඉන්න බෑ. ඒ වෙලාවේදී කියන්නේ සාමාන්‍ය භාවනා වේලාව අවසන් වෙන කාලය බෙල් එක ගහනකොට මමත් අනික් කෙනෙක් වගේ නැගිටලා එනවා. ඊට පස්සේ මට මේක දැන් කියන්න මම ඊට පස්සේ එදා අන්තිම දවස මට මේක ගුරුවරයෙකුට කියන්න තරම් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මට මේක මේ ආපහු රැයට නිදාගන්න ගියාම හරි ප්‍රශ්නයක් වුණා. ඒ කියන්නේ මට මේක තදින් හිතට දැත්තේත් නැහැ. මං එහෙම හිතට එන්න දුන්නේත් නැහැ. උවමනාවෙන් ඒක මෙනෙහි කළෙත් නැහැ. නමුත් ඒ භාවනාවෙන් නැගිට්ටාට පස්සේ මට හොඳට අර ඒ කියන්නේ මේ සක්මන් භාවනාව කරනකොට පියවරවල් වලට සිත හොඳට යෙදෙනවා. සතියෙන් ඒ පියවර වම දකුණ තියෙන විදිහට තියෙන එක වගේම ඔසවනවා, තබනවා. තියෙන විදිහට පියවර තබලා සක්මන් භාවනාව කරන්න කියලා මට උපදෙස් ලැබුණේ. ඒ විදිහට භාවනා කරනකොට ඒ විදිහට මට ඒ සිත ඒ අරමුණේ පිහිටන්න පුළුවන්. මට තව දෙයක් වුණා ඒ භාවනාවට වාඩි වෙලා ඉන්නකොට මට අර විදිහට සිත දකින්නවත් එක්ක මම වාඩිලා ඉන්න ස්වභාවය මගේ ඒ කියන්නේ කකුල් වල නැමෙන වාඩිලා තියෙන සිරුර නිකන් විනිවිද දකින ස්වභාවයක් වගේ මගේ අස්තිය මම දකිනවා කකුල් දෙකේ එහෙම දැකලා ඊට පස්සේ මම අඩිය තියලා යනකොට මට සක්මන් භාවනාවේදී අඩිය තියලා යනකොට මගේ නැවෙන තැන් පවා ඒක දකිනවා. ඊට පස්සේ දැන් මට මේක මේ මම ඒක ගැන හිතුවේ නෑ භාවනා ආරමුණේ ඉන්නකොට විතරයි මට ඒ දේ වෙන්නේ. භාවනාවෙන් ඉවත් වුණාට පස්සේ සාමාන්‍ය විදිහට මම කරන ඉරියව් වලට හිත යොමු කරගෙන ඒ විදිහට වැඩ කළා. ඊට පස්සේ මට දැන් රාත්‍රියේදී නිින්ද යනකොට මට කලින් දවසේ වගේ සාමාන්‍ය විදිහට නිින්ද ගියේ නැහැ. සැරෙන් සැරේ නිදිනවා, ඇහැරෙනවා වගේ දේවල් වුණා. ඒක නිසා ඒ ඇහැරෙන අවස්ථාවේදීත් මට බොහොම සාමාන්‍ය විදිහටම කලින් පෙරට වඩා සිහියෙන් තමයි අවදි වෙන්නේ. මම නැගිට්ටත් ඇහැරුණා කියන එක මට සිහියෙන් තේරෙනවා. එතකොට මේ විදිහට භාවනා කරගෙන ගියාම පහුවදා දැන් භාවනාව අතරමැද්දේදී මට තිබුණු ලොකුම ගැටලුව තමයි අන්තිම දවසේදී මට භාවනා කරනකොට කිසිම අරමුණකට හිත ඇලෙන්නේ නැති වුණාට සමහර අවස්ථාවලදී මගේ මව සහ පියා ප්‍රබල විදිහට මතකයට එනවා. ඒ එනකොට මට ඉතාම තද අනුකම්පාවක් දැනෙනවා. මට කිසිම අවස්ථාවක වුන් තැරෙන් කතා කරපු අවස්ථාවක් වගේ දෙයක් නෙවෙයි. මට බොහොම කාරුණිකව සැලකපු දේවල් තමයි එන්නේ. එහෙම එනකොට මට ඒක හරි අමාරුවෙන් තමයි මේක සිතිවිල්ලක් කියලා මෙනෙහි කළේ. මොකද එක දෙග්ගට ඒක හරි වේගවත් වෙනවා. ඒක හරි ප්‍රබල විදිහට එනවා. ඉතින් ඒ පස්සේ මට රැයට නිදාගන්න ගියාමත් අර විදිහටම තමයි මතක් වුණේ. නමුත් මම පුළුවන් තරම් උත්සාහ කළා. ඒක සිහියෙන් මේ කියන්නේ මේක සිතිවිල්ලක් කියන දේ පමණක් තුල රැඳෙන්න. ඒ විදිහට මට කොහොම හරි මට හැබැයි නිදා ගැනීමදී හරි කියන්නේ සැරෙන් සැරේ කඩින් කඩ වගේ නිින්ද ගියේ මට උදේ නැගිටිනකොට ශාරීරිකව අපහසුතා තිබුණා. හරි අමාරුයි ඇඟට. නමුත් මම මේක ගැන හිතුවේ නෑ. ඒකත් සාමාන්‍ය සිදුවීමක් හැටියට මම එහෙම හිතියා. මට අවසන් වශයෙන් අවසාන කියන්නේ අන්තිම දවසේ දෙනකොට නායක ස්වාමීන් වහන්සේට කතා කරලා එන්නකෝ. නමුත් මට නායක ස්වාමීන් වහන්සේට ගිහින් මම ලැබපු අත්දැකීම මට කියාගන්න ප්‍රකාශ කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මට මගෙන් ඇහැව්වේ දැන් කොහොමද තත්ති කියලා ඇහැව්වා. මට කලින් දවසේ මට උපදෙස් ලැබුණෙත් නායක ස්වාමීන් වහන්සේගෙමයි. මම ඒ විදිහට උපදෙස් අරගෙන භාවනා කළා. කොහොමද මේ විදිහමද කියලා ඇහැව්වා. මම මට ලැබුණු මං ලැබපු අත්දැකීම් මට එකින් එක පියවරෙන් පියවර පැහැදිලි කරන්න කිව්වා මට අර දෙමව්පියෝ දෙන්නා ගැන මතක් වුණ එක කියනකොට ඇඬෙන්න උනා. ඊට පස්සේ මට එතනින් එහාට මුකුත් මතක නැතුව ගියා. يعني මට මුකුත් කියාගන්න බැරුව ගියා. ඊට පස්සේ මට එතනින් දිගටම භාවනාව සාමාන්‍ය විදිහට කරන්න වාඩි වෙනවා කරනවා. නමුත් මට හරි උපදේශයක් ලැබුණේ නැහැ. කියන්නේ මට නැවත ගිහින් උපදේශ ලබා ගන්න බැරි වුණා. දැන් මම කොහොමද මෙතනින් ඉදිරියට මගේ භාවනාව කරගෙන යන්නේ? හැබැයි මට භාවනා කළා මම සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යනවා. මට භාවනාව ඒ භාව නතර වෙලා භාවනා කළාට පස්සේ මගේ වැඩ ගැන මට හොඳ يعني ඊට වැඩිය මගේ ජීවිතේ සාමාන්‍ය ජීවිතේ හරි වෙනසක් මට තියෙනවා දැනෙනවා. ඒක මම හිතලා ලබාගත් දෙයක්වත් උවමනාවෙන් කරපු දෙයක්වත් නෙවෙයි. මොකද මට කිසිම දෙයක් බලෙන් සිතුවිලි හැටියට මතක් කරගෙන මෙහෙය කරමින් තද විදිහට කරන්න එපා කියලා උපදෙස් දුන්නේ. ඉතින් භාවනා කරලා ආවට පස්සේ ඒක සාමාන්‍ය සිද්ධියක් විදිහට මම ඒක අමතක කළා දැම්මා. මම රැකියාවක් කරන කෙනෙක්. නමුත් මට දැන් රැකියාවේදී වුණා වුණත් සාමාන්‍ය සිදුවීම් වලදී තරහ යනවා. ඒ දේ ඇරෙනකොට මට හොඟක් දේවල් දෙපාරක් කල්පනා කරලා කරගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න තියෙනවා. නමුත් මට මේක මෙතනින් නවත්තන්න හිතෙන්නේ නැහැ. මගේ භාවනාව මට මීට වැඩිය මට අවශ්‍යයි දිනු කරගන්න මම කොහොමද මොකද්ද කරන්න ඕනේ කියන එක තමයි මට මම ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලන්නේ. ඒ පහසට අහගෙන ඉන්නකොට විස්තරේ පැහැදිලි මොකද්ද වෙලා තියෙන්නේ කියලා මේකෙදී අර ලැබිය යුතු අනුග්‍රහය ලැබිලා නැහැ. ධර්මයේ Tamanට අනුග්‍රහ කරලා තියෙනවා. Taman ඒකට අනුග්‍රහ කරලා නැහැ. ඒ වෙලාවට සාමාන්‍ය තියෙන්නේ පරියන්ක ටිකක් වැඩිපුර කරන්න ඕනේ. සක්මන ටිකක් වැඩිපුර කරලා දිගටම රිට්‍රීට් එක ගියා නම් දවස් 10 නතර නොවි අර ගැම්ම එහෙම යනවා. මං කියන්නේ අය ගැම්ම ගන්න නිසා ලොකු හානියක් කරගෙන තියෙනවා කියලා දැන් උනත් කරන්න තියෙන්නේ ඇති වෙන්න වාඩි වෙන්න වෙලාව බලාගෙන. කියන්නේ පැයක් දෙකක් තුනක් වුණත් කමන්න ඉන්න බලන්න හොඳට පැයක් විතර සක්මන් කළා දවසට සැරයක් හරි කමන්න නැත්නම් සුමානක සැරයක් හරි කමන්න. එහෙමයි. දෙන්න ඕනේ යාට ඇති වෙනකම්ම යන්න. ඒ වගේම මේ මම දන්නවා දැන් රැකියාවක් කරන නිසා අර වගේ පූර්ණ කාලීනව කරන්න බෑ. නමුත් ලොකු සාචින්න කාලේ අපිට කියලා දීලා තිබුණේ මේම හොඳට භාවනාවේ අඩියට යනකම් අත්දැකලා තියෙන කෙනෙක් නම් අනිත් දවසේ ගොරෝසු පිම්බීම හැකිලිම ඉඳලා සියුම් වෙනකන් දිගටම සති ධාරාව දිගටම පවත්වාගෙන යන්නේ කියලා මේ අපි ගත්ත ධර්ම දේශනා කරනවා ඕලාරික ඉඳලා සුකුම தත්තට යනකන් දැක දැක දන දන වෙන්න අරින්න වෙන්න යනකොට ආස්වාස පිම්බීම හැකිලිමේ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ වලට යන්නේ. පොදු ලක්ෂණ වලට ගියාට පස්සේ ඇතුළත පිටත හරි වැරදි ඒව ඔක්කොම නැතුව හිත ආතති වලින් වෙන් වෙලා එහෙම නැත්නම් අසහන වලින් වෙන් වෙලා නිකන් මේ ලෝකේ ඉඳලා අජට අවකාශයට ගිහිල්ලා ගුරුත්වාකර්ෂණ නැත්තනකට ගියා වගේ වෙනවා. නැත්නම් සරුංගලේ හොඳට ගස ගස ඉඳලා සරුංගලේ නූල කඩලා ගියා වගේ යනවා. ආන්න ඒකට ලෑස්තිලා යන්නේ කියලා. එතෙන් යනකොට තමයි මෙතෙක් Taman ගැන හිතාන හිටපු රුචි අරුචකම් පෞරුෂත්ව ලක්ෂණ හරි වැරදි කියපුවා තීරම් පාවා දෙන්න වෙනවා. ඒව අල්ලන්න හැදුවොත් එහෙම ආයෙත් වෙන්නේ වමාරපු එකක් කණ්ඩ හදනවා. ඉතින් ඒක ලෑස්තිද කියලා බලන්න ඕනේ. ඉඳ ගන්නකොටම ලෑස්ති වෙන්න ඕනේ. මම මේ වගේ ගමනක් ගිහිල්ලා මට යන්න පුළුවන් වුණොත් පරමාර්ථ ධර්ම දිහාවට නැත්නම් පොදු ලක්ෂණ දිහාවට මේ ඒ වෙනකොට අතහැරපු පෞද්ගලික ලක්ෂණ නැවත අවසන්ට යන්න එපා. එන එක එනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් සතෙක් හැවෑරපුවාම කවදාකවත් ඌ ගිහිල්ලා ආයෙක දාලා බලන්න යන්නේ මේක ෆිට වෙනවද කියලා. පලාතට යන්නේ නැතුළු ගියායි. ඒ වගේම ඒක හැලෙනවා. මම කියන්නේ එක පරියන්කයක. හැලුණට පස්සේ ආය ගන්න යන්න එපා. ඒ අනේක පිළිබඳව පංසුදෝන සූත්‍රයේදී අපි මෙහිදී කරා ඒ දේශනාවේදී ඒකදී සරුවචනංශය කියනවා මේ කාම විතර්කාදී ඝන බහල විතර්ක අයින් කරුවට පස්සේ ඔය දෙමව්පියන් පිළිබඳව ඥාතීන් පිළිබඳව ආයෙ ඊට පස්සේ බැනුම් අහන්න නැති වෙන්නේ ලෙඩ නොවෙන්න ලාභ සත්කාර ළමන්ට සියුම් විතර්ක වගේක් වැඩ කරනවා. බැලූ බැලමට පේන්නේ සමාජීය එහෙම නැත්නම් මේ සදාචාරාත්මක හිතවිලි කියලා. නමුත් වෙන්නේ මොකද විඥානේ ළඟ ගන්න මොකක් හරි පදනමක් හදාගන්න. ඒවා ප්‍රකල්පන කියලා කියන්නේ. චේතනා නෙවෙයි ප්‍රකල්පන මත විඥානේ පදනම ලබනවා. එතකොට අපි හිතනවා මේ පදනම සාධාරණ එකක් නෙවෙයි අම්මා තාත්තන ගැන හිතන්නේ කියලා අරකට පොර දානවා. ඒක නිසා ලෑස්තිලා යන්න ඕනේ චේතන අයින් කරගත්තා වගේ මට මගේ ප්‍රකල්පන නවමහ විතර්කම එනවා එයත් අයින් කරන්න. එතකොට අනුසය එන්න පටන් ගන්නවා. එක එක අයින් කරනවා අනුසයෙන්. අනුසයේදීත් බලන්න ඕනේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි මේ මුළු සූත්‍රේ පුරාම මේක තමයි සරුවචනසේ දීපු තේමාව. ඒව එන එක වළක්වන්න බෑ. ආවට පස්සේ පිහිටිය යුතු ආකාරය මෙච්චරයි. ආන්නේ විදිහට යනකොට අපිට තේරෙන පටන් ගන්නවා එක පරියන්කයක් ඇතුළත ඒ પરමාර්ථ සම්මුති ධර්ම බිඳගෙන પરමාර්ථයට යන්න පුළුවන් නමුත් ගියාම කෝල වෙනවා අපේ හිත. කෝඩු වෙනවා මොකද නොහුරුණු පුරුදු ගතිය නිසා. ඉතින් අද ටිකක් යනවා හෙට තව ටිකක් යනවා අනිද්දා තව ටිකක් යනවා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අපි කියන්නේ වශී කරනවායි කියලා. වශී කරනකොට කරනකොට පේනවා හොඳ සූදානම් මනසක් ඇතුව හොඳ ඒකට කියන්නේ සූර වෙලා බෑ වීර වෙලා බෑ ධීර මනසක් කියලා කියන්නේ. මෙතෙක් Taman ජීවිතයේ එකතු කරපු සෑම දෙයක්ම මේ ධර්මයේ වෙනුවෙන් කැපකරන්න ලෑස්ති නම් ඉදිරියට ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා පේන්න තියෙනවා ධර්මයේ අනුග්‍රහ කරලා තියෙනවා. නමුත් අර රිට්ටිට කැඩිච්ච නිසා, රැකියාවක් නිසා, වේලාව නැති නිසා අපිට Taman ඒකට අනුග්‍රහ කරලා නැහැ. ඒ නිසා චේතනාපූර්වකව එහෙම නැත්නම් අදිෂ්ඨානපූර්වකව හොඳ වෙලාවක් දෙන්න පැය දෙකක් තුනක් හරි කමන්නේ ඒ ඒ ජවනිකා යොර වෙනකන් යන්න. එතකොට වර එක සිව්මේ ආය ගොරෝසු වෙයි ආය සිව්මේ ආය ගොරෝසු වෙයි ආය සිව්මේ ආය ගොරෝසු වෙයි අන්නේ විදිහට ඒක පරියන්කයක් ඇතුළේ චක්‍ර 7-8ක් යන්න අරින්න. යනකොට ඒ සබකොල ගතිය අරින් වෙනවා. දැන් වෙලා තියෙන්නේ චක්‍ර 1යි 2යි ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා තාම මේකේ සිලිලාරිය තියෙනවා. තාම මේකේ නවමු ගතිය තියෙනවා. තාම කෝඩු ගතිය තියෙනවා. ඒක සාධාරණයි. නමුත් ධෛර්යවන්ත වෙන්න පුළුවන්. ධෛර්යවන්ත කියන්නේ Tamanට කියන්න ඕන. Tamanටම තේරෙනවා ජීවිතය අර ඉස්සර වගේ පුංචි පුංචි දේවල් වලට කෙනෙහිලි ගතිය, මේ සැලෙන ගති අඩුයි. මේක කියන්නේ රහත්ුණයි කියලා. මේක කියන්නේ රෝවන්ුණයි කියලා. මේකෙන් පේනවා ඒ ළමා සෙල්ලම් ටික අතහැරලා මැදි හිටියෙක් විදියට කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් ලෝකයේ ආදර්ශය නම් කොහොමඩක්වත් මේකට ධෛර්ය කරනව නෙවෙයි. ලෝකයේ තියෙන මේක අවුස්සලා <clears throat> ආයසරයක් අපි ආර ළමා සෙල්ලම් වලට ගෙනියන එක. ඉතින් මේ වෙලාවට තමයි දැනගන්න ඕනේ අධි කුසලයේ සමාදන් වෙලා, කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා, ඒ ਸਰවචනහසේ දේශනා කර තියෙන සූත්‍ර නැවත නැවත පුළු පුළුවන් විදිහට සුත්තමේ වශයෙන් හරි චින්තාමේ වශයෙන් හරි සම්බන්ධ කරගෙන ලද ලද වෙලාවේ ඒකට ඒ ගැඹුරට එහෙම නැත්නම් පරමාර්ථ ධර්ම ධ්‍යාවට නැමී ගත කරන එකයි තියෙන්නේ. අනික් වෙලාවට පිස්සු කෙලින්න. සාමාන්‍ය ලෝකේ ඉන්නකොට සාමාන්‍ය පිස්සු කෙලගෙන ඉන්න ඕනේ. ඒ කට්ටකම තියෙන්න ඕනේ. විශේෂයෙන්ම කෙල්ලෙක් තරුණ කෙල්ලෙක්ව වැඩේ කරන්න ගියාම හරියට පුරුදාන. මම තරුණ කොල්ලෙක් කියලා මම සෑහෙන්න කෑවා. හැබැයි මම මේකට පප්පා. කවදාකවත් නෑ කවුරක්වත් දන්නේ නෑ මම නටන කකුල ගෙජ්ජි කපන්න මට පුළුවන්. කවුරු මොන දෙල්ලම දැම්මත් එයාට yes yes කියලා මගේ වැඩේ මම කරගන්න. ඒ නිසා හරීම මොකද්ද කියන්නේ? ඒ කියන්නේ අපි against the grain කියන්නේ සමාජයේ තියෙන සම්මුති වලට ගරු කරලා ඉන්න ගමන් කඩාගෙන අනිත් පැත්තට යන මම මේකට කියන්නේ සෙල්ලක්කාර ගති කියලා. ඉතින් සමහරවිට මම කියනවා කොලුකම් කියලා මේවට. ඔතනින් එහාට ගියාට පස්සේ කෙල්ලෝ කොල්ලෝ වෙනවයි කියලායි මගේ <laughs> බනවල මං කියන්නේ. ඉතින් කෙල්ලෝ මට බයිනවා ඒකට. අපිට බැරිද කොල්ලෝ වශයෙන් නිවන් දකින්න බැරිද කියලා මං කියන්නේ බුදුරජාණන්සෙත් කියලා තියෙනවා උතරින් එහාට ගියාට පස්සේ පරමාර්ථ ධර්ම ගියාට පස්සේ පිරිමි ගෑනු ගතිය හොඳ මොකක්වත් නැහැ. ඒක නිකන් Java වේගයක් යන්නේ. ආන් එකට ලෑස්තිලා අනේකයි තියෙන. දැන් කෙල්ලෙක් කියලා හිතන්නේ දින්නේ. ඕක ඉතින් තියන්න වෙනවා බීම. අඩු ගන්න අර භාවනා කරන වෙලාවට හරි පැත්තක තියලා එහෙම නැත්නම් එන්න මේකට සුමානක් විතර නිවාඩු දාගෙන රිට්‍රීට් එකක් තියෙන වෙලාවක අපි පොඩ්ඩක් බලමු මොකද කරන්න පුළුවන්. එහෙමයි සාමිනාස මට ගෙදෙද්දි භාවනා කරලා ගැටලුවක් නැද්ද? මොකද මම තනියෙන් එහෙම ගුරු උපදෙස් නැතුව භාවනා කරන්න මට ඒක හිතට එනවා චකිතය නිකන් බයක් වාගේ මට. කමක් නැහැ. ඒ කියන්නේ අපි පුදණ්ඩ ලෑස්තිලා යන්න ඒකෙදි කියනවා නවහකාරයේ ඉන්ද්‍රියාන තික්ඛානි භවන්ති කියලා පසු කාලීන ආචාර්යවරු ගොඩනගලා තිනවා. උඹට සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා දියුණු කරන්න ඕනේ නම් සක්කච්ඡන් සබ්බාය දේති සාතච්ච කිරියාය සම්පාදේති සාතච්ච කිරියාය සම්පාදේති සද්ධාය කිරියාය සම්පාදේති සාතච්ච කිරියාය සම්පාදේති කියලා සද්ධාවෙන් තමයි මේ දෙයට උදව් කරන්න ඕනේ. කණ්ඩ බොණ්ඩ උදව් කරන එක කොහොමඩත් ඇඟ කරගනි. සාතච්ච කිරියාව කියලා කියන්නේ සතත අභ්‍යාසයෙන් නිතිපතා මේ වෙලාවේ මගේ භාවනා වෙලාව කියලා වෙලාවක් වෙන් කරන්න ඕනේ. සප්පාය ක්‍රියාව සම්පාදිත කියලා කියන්නේ බඩ නරක් වෙන, හිත නරක් වෙන, පිටකොලේ ඇසුරු කරලා ආහාර වලින් පුළුවන් තරම් හිත අරසකල ගන්නවා. වටිනාම දෙයක් කියනවා කායේච ජීවිතේච අනපේක්ෂතාව උපට්ඨපේති. මම මැරෙනවා නම් මැරිච්චාවයි ජීවිතේ තියෙන තිබිච්චාවයි කියලා පුදන්න බහනන්න යනවා. ඉගෙන එතෙන්දී නර බිල්ලක්ම ඉල්ලනවා. මේ අකා යන්න සව් බිල්ලක්ක රූපෙට රූපයක්වත් හරියන්නේ නැහැ. එහෙනම් ගනි ඉඳ ගන්නකොටම පුදල කරන් මට චකිත එනවා සැක එනවා සාධාරණයි මම මගේ ජීවිතය කය බුදුන්ව පූජා කරනවා නැත්නම් ත්‍රිවිධ රත්නය කෙරේ පූජා කරනවා මම සීලය අදිෂ්ඨාන කරනවා කියලා වාඩි වෙන එකයි තියෙන්නේ එතකොට ඒ අර පුදුම මේ මොකද්ද කියන්නේ තෙදක් පුදුම මේ සාසනික ගෞරවයක් එන්න පටන් ගන්නවා මීට වැඩි දෙයක් පුදන්න උනත් පුදන්න ඕනේ කියලා එදාට තමයි අපිට මේ අරයෙන් එන උලීලි පෑම් අනම්මන කපාගෙන යන්න පුළුවන් ශක්තිය එන්නේ ඒක කවදාකවත් ඔය සද්ධායෙන් විතරක් එන්නේ නැහැ. භාවනාවෙන්මයි එන්නේ. එනකොටම ඒ පන්නරේ තියාගන්න ඒ පන්නරේ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අපිට ලැබෙන්නේ. ඒ කල්යාණ මිත්‍රෝ කිසිම දෙයකට මායින් කරන්නේ ලාභයට, සත්කාරයට, කීර්තියට, ප්‍රශංසාවට මුදලට මොකක්වත් මායින් කරන්නේ. ඒගොල්ලෝ ඒ ගැඹුරු අධි ප්‍රඥාවට, අධි චිත්තයට, අධි සමාධියටම, අධි චේතමයි ගරු කරන්නේ. අන්නේ කට්ටිය ළඟ ඉන්නකොට ඒ ආරෝපණ ශක්තිය good vibration කියන එක එන්න පටන් ගන්නවා. ආවට පස්සේ ලෝකෙට පේන්නේ අපි හිතුවක්කාරකම් කරනවා කියලා. මොකද ලෝකේ විදිහට බලනකොට අපි දියුණුවට, සල්ලේට වලට, ලාභයට, සත්කාරයට දුවන්න. හැබැයි අපි ඒකෙත් පිරෙහෙන්නෙත් නෑ. ඒක අපිට වග බලලා දෙනවා. රස්තාව වෙනදා පැය 8ෙන් කරන එක පැය 6ෙන් කරතයි. පඳුරට ගහන්න ඕනේ නෑනේ. කෙලින්ම හවට ගහන්න පුළුවන්. ඒ ඉතුරුෙන් ලාභය අරගෙන පුළුවන් තරම් පරියන්කට සක්මනට මම හිතනවා හුඟක්ම වැදගත් වෙන්නේ සක්මනේ. දෙවට සක්මන් භාවනා කරනකොට හොඳට හිත කර්මණ්‍ය කරලා නිකන් මේ ක්‍රීඩා තරඟකට යන කෙනෙක් කලින් අර පිට්ටනිය වටේ දෙසරත් තුන්සරත් දුවලා ඇඟරත් කරගන්නේ වෝම් අප් කරන්නේ. වෝමින් අප් එක නැත්තම් කවදාකවත් ඒ ඉවෙන්ට් එක කරන්න බෑ. හොඳට වෝම් අප් වෙලා තියෙනවා. ඒ වෝම් අප් කිරීම සඳහා සක්මන තමයි හුඟාක් වෙන්නේ. සමහරට ධර්ම සාකච්ඡාවලදී එහෙම වෝම් අප් වෙනවා. එතකොට ඉන්න පුළුවන්. සමහරලාට මට මට වෙලා තියෙනවා බුද්ධ ධර්මයේ නෙවෙයි ඒ වුණත් මේ ධර්ම කතා කරලා තියෙන Hindu පොතක් කියවලා මට මතකයි පැය 3ක් හිටියම පොත දිගෑරියා දිගහැරනකොටම සිද්ධියක් වර්තාගත කරලා තිබුණා මට තේරුණා මේකේ මේ අපි මේ බුද්ධ ධර්ම කියලා කිව්වට අවංකව වැඩ කරන මිනිස්සු ඒ ආගම් වලත් ඉන්නවා නිවන නෙවෙයි මේ අතරමැද අවස්ථාවලට ඒගොල්ලෝ පැහැදිලි උපදෙස් දීලා තියෙනවා බොහෝම ලොකු කැපවීමක පොත එහෙම තිබ්බා පැය 3ක් මම වාඩිලා හිටියා මට තවත් ඕනනම් ඉන්න පුළුවන්කම දුණා ඒ තරම් නිකන් ලොකු යෙදවුමක් එන්න පටන් ගත්තා. ඒක නිසා අපිට තියෙන අපේ ළඟ තියෙන වචනයක් බුදුහාමුදුරුවෝ අපෙන් ඉල්ලන අනුග්‍රහ කියලා. අපි මේ ධර්මයේ අපිට අනුග්‍රහ කරනකොට අපි අනුග්‍රහ කළ යුතුයි. ක්ෂණ සම්පත්‍ය සපයාදිය යුතුයි. ඉතින් ඒ සඳහා ක්‍රමසහවිදි අම්මගෙන් තාත්තගෙන් අහන්න යන්න බෑ දෙන්නෙම නෑ. ඒක ෂුවර් කෙල්ලෙකුට නම් කොහොමඩක්වත් දෙන්නේ නෑ. උඹලා කතාද වැඳලා පස්සේ ඕනම ගුලක් කරපල්ලා දෙනකන් එහෙම තමයි කොල්ලොන් නම් ඉතින් ඔය ටිකක් පුංචි chance එකක් තියෙනවා ලංකාව වගේ රටවල වල පිස්සු කෙලින්න පුළුවන්කමක් තියෙනවා. පිස්සු කෙලින්නේ කොල්ලෝ වෙන පැති වලට ඒකයි දෝෂේ. ඒ නිසා මේ මෙව්ව ඉතින් අපි තැනක නැති වෙලාවේ අපි ගණතුනක් කරමු. තැනක ඉන්න ගියාම මට උපදෙස් ටික හරියට දෙන්න බෑ. මම එතකොට දෙනවා gediya පිටින්ම. හැබැයි ඉතින් ගෙවල් වලින් මට දොස්. ඒක දසක් අම්මා ඇවිල්ලා කෙල්ලත් එක්ක අම්මා ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ කටයුත්තක් වෙනකන් ඉඳලා කමටහන් දෙන්නේ කිව්වා. තව ළමයෙකුට කටයුතු කම සුද්ධ කරලා දෙනකොට අම්මා නැගිටලා කිව්වා අර ළමයා නිකන් වේග වෙන්න පටන් ගත්තා. මං හිතුවේ නෑ ස්වාමීන් වහන්සේ මේක කරන්න පුළුවන් කියලා මේ ජීවිතය අරෙම කියනකොට විජහට අරගෙන කිව්වා මේ ළමයාට කොහොමවත් භූත දෝෂයක් තිබුණා ස්වාමීන් වහන්සේ මම මේ කාර්යයක් කරන්න තමයි යන්නේ කියලා ඇද්දගෙන ගියා. මට hina. ওই 10 කුටියේ ඉඳලා. මේ මියුසියස් කොලෙජ් එකේ ගෑන් ළමයි. කාරණා වරිට කතා කරනකොට ඒ ළමයා නිකන් මේ හරි උද්‍යෝගිවත් වෙලා ආවා අනේ ස්වාමීන් වහන්සේ මං හිතුවේ මේක මේ මට වෙච්ච වැරද්දක් කියලා මේක ධර්මයේ කියලා දැනගත්තට පස්සේ කියලා උනන්දු වෙනකොට අම්ම ඇවිල්ලා කිව්වා මට කොහොමදත් බුද්ධ දෝෂයක් තිබුණා. අපි මේ දැනටත් කටයුත්තක් කරන්න තියෙන්නේ වරේ යන්න කියලා. ඒක නිසා මේකෙදී ඉතින් සිද්ධ වෙනවා අපේ අපි කුසල ඡන්දයට අපේ අදිමොක්කේට අපි අදිෂ්ඨාන කරගෙන ඒක යෙදෙන ගමන් වෙන ඕනෙම නරකක් වුණා කියලා හිතමු වැරද්දක් වුණා මම බාර ගන්න කැමති. එහෙම නැත්නම් කැප වෙන්න කැමති කියලා ඉදිරියට යන ගතියක් තියෙන්න ඕන මේ විපස්සනාව. එහෙම නැතුව නිකන් මේ මේ මේ මොකද්ද කියන්නේ? සෙල්ලක්කාර ගන්න නැතුව හපයන්න බෑ. ඔය ත්‍රිපිටකේ ඕන තැනක කියවලා බලන්න මේ වගේ කැපකිරීමක් කරපු අය තමයි පිම්මක් පැනලා තියෙන්නේ. එහෙම නැතුව නිකන් මේ කැඳ බොන්නා වගේ දෙයකින් කරන්න බෑ. හපලා ගන්න දෙයක් තියෙනවා ඔකේ. හොඳයි මම හිතනවා තව ප්‍රශ්න නැතුව ඇති කියලා. ඒ නිසා අපේ දවසේ දවසේ නෙමෙයි දවසේ නෙමෙයි දේශනාවලියේ අවසාන දේශනාවද. ඉතින් අපි දවස් 6ක් මේ විදිහට නිත්‍ය කාලසටහන කනෝ කටයුතු කරා හැමදාම අපිට කරදරයක් නැතුව බණක් කියන්න බණක් අහන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒ නිසා එතෙන් නිකන් ඒ විදිහට සංවිධානය කරන ලද පෙනීනොපිනී උදව් කරපු සියලුම සත්පුරුෂයෝ අපේ මේ පින සාදු කියලා අනුමෝදන් වෙත්වා. අපි අනුමෝදනා ශීර්ෂයෙන් මුදිතාවෙන් අපේ කුසලයේ ඒ සත්පුරුෂ මණ්ඩල වලට අනුමෝදන් කරවමු. ඒ වගේම අපේ යම්තාක් ඥාති පිරිසක් ඉන්නවා නම් අපිට මෙතෙන් දෙන්න යම්ම ආකාරව උදව් කරපු ඒ සෑම සිළු දිනාටමත් මේ කුසල් ශක්තිය දකින්න ලැබේවා සාදු කියන්ට ලැබේවා සාදු කියලා අනුමෝදන් වීමෙන් ඒ ඇත්තෝ සැප සාදා ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපාපටත් මේ කුසල එකසේ හේතු වීමෙන් කවදාකවත් මේ භවගාමියට භව භවයේ ගමන් කිරීමට අවශ්‍ය වන උපදි සම්පatti සඳහා නෙවෙයි ධර්මානුකූලව කර්මානුරූප ලැබෙන උපදි සම්පත්තිත් ලැබිලා ඒ සියල්ලම අතහැරලා ඒ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් පැමිණ වැඩවදාලේ ඒ ශාන්ත සුන්දර නිවන පිණිසම ඒ සඳහාම සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් ගමන් කිරීමට මේ කුසලයේ අපිට එකසේ සියලු දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.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 පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ शतं समागमो होतु याव निब्बानपत्त्या साधु साधु साधु